හොඳයි හැම දිනාටම තෙරුවන් සරණයි හැම දිනමත් මේ තමත්ම ගෞරවයෙන් අද දවසේදීත් සති ඉරිදා දවසේදී ඕස්ට්‍රේලියාවේ වෙලාවෙන් උදෑසන 10ට පටන් ගැනීමට නියමිත නමුත් දැන් වෙලා 10:20යි ධර්ම සාකච්ඡාවට අපි හැම දිනම ගෞරවයෙන් පිළිගන්නවා අද වර්ෂයේ තමත්ම වැදගත්ම දවස වෙසක් පොය දිනය ඉතින් හැම දිනාගෙම හිත තැම්පත් කරගෙන කිසියම් හිත සමාහිත තත්වයකට පත් කරගෙන ඉන්න දවසක් වෙන්න ඇති. ඉතින් ඒ තුලම ඉඳගෙන අපි තවදුරටත් හිත හිතට සහනයක් සැනසීමක් ලැබෙන විදිහට අද ධර්ම සාකච්ඡාව පවත්වමු. ඉන්දා අද දවසේදී අපිට අපි කතා කරන්න බලාපොරොත්තු හිටියේ අනුශේ පහන සූත්‍රයයි. ඒ සඳහා අපි කිසියම් පසුබිමක් සකස් කරමින් හිටියා පසුගිය සතියේ කරපු සාකච්ඡාවල පවා ඇයි මේ බොහෝ දෙනකුට එහෙම නැත්නම් අපිට කොතරම් ධර්මයේ දැනගත්තත් තවදුරටත් මේ පසුපසට අදිනා තත්වයක් පවතින්නේ මොකද කියන කාරණාව අපි කතා බහ කරමින් හිටියා විවිධ විදියට නමුත් යනුසේ කියන වචනයටවත් අපි ආවේ නැහැ පසුගිය සතියේ මොකද අපි ඒක තියාගත්තා ගුරුවරයෙක් ඇසුරු කරගෙනම සාකච්ඡා කරන්න. ඉතින් අද දවසේදී අපි අද දවසේදීත් අපි මේ මාතෘකාවට යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනුසේ පහන සූත්‍රයේට අද කල්පනා කරාට ඒ විදිහට යන්නේ නැහැ. අපිට හිතෙනවා තවදුරටත් අපිට වටිනවා කතා කරන්න. ඇයි මේ ඒ ආකාරයට නොයිකුත් ආකාරයට අපිට පසුබැස්මක් එහෙම නැත්නම් පසුපස රදින ගතියක් යම් යම් ක්ලේශයන් මතුවීමක් සිද්ධ වෙන්නේ කියලා. උදාහරණයක් හැටියට එදා පසුගිය සතියේදී අපේ කල්යනා මිත්‍රයෙක් අපිට මතු කරලා දුන්නා. අපෙන් ඇහුවා ඔයාට තාම මේ තරහ යන්නේ නැද්ද? හිතට එහෙම හිත හිත වේගෙන් ඇවිස්සෙන අවස්ථාවල් ඇති වෙන්නේ නැද්ද කියලා වගේ. තවත් අවස්ථාවල් කල්යනා මිත්‍රෙන් අහලා තිනවා ඊර්ෂ්‍යාවන් හිතේ ඇති වෙන බව තමන් අඩු ගන්න දකින්නේ නැද්ද කියලා. සමහරවල්ට ඇති වෙනවා. ඒව සමහරවල්ට නෙවෙයි බොහෝ අයට ඇති වෙනවා. ඇති ඒව දකින්නවත් දක්ෂකමක් නැතු වෙන්න පුළුවන්. ඒව ඇති ඇති ඇති නොවනවාද? එහෙම නැත්නම් තමන් හිතනවාද ඒවා තමන්ට නැති වෙලා තින්නේ කියලා. ඒවා නැති වෙලා තියෙනවා නම් ඒ නැති වෙන්න නම් කුමද්ද සිදුවේ යුත්තේ ඒ සිදුවේ යුත්ත තමන්ට සිදුවෙලාද ඒ කියන්නේ ඒ කියන්නේ ඒ ඒ ඒ ප්‍රගුණ කිරීම තමන් කරලා තියනවාද කියන දේ ඉතින් මොකද අපි වැරදි වැරදි විදිහට හිතාගෙන ඉන්නවනේ ඒ කියන්නේ උඩින් තමන්ට පේන්නේ නැති නිසා ඒ කියන්නේ තමන්ගේ දක්ෂකමක් නැති නිසා යට බලන්න උඩින් පේන්නේ නැති නිසා හිතනවා දැන් මට ඊර්ෂ්‍යාවක් එන්නේ නැහැ මම දැන් මෙහෙමයි මම හැමෝටම මෛත්‍රී කරන කෙනා කියලා. නමුත් ඒ තමන්ගේ හිත තුළ මේ මතුවෙන දේවල් අපිට දැකලා තියෙනවාද? ඉතින් මේ වගේ කාරණාවන් පිළිබඳව ටිකකට අපි අද කතා කරමු. අපිට පසු දවසක තමයි අනුශේ තන්ටම යන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අද දවසේදී සාකච්ඡාවට මතුවෙන කල්යනා මිත්‍රින්ගේ උදව් උපකාර බලාපොරොත්තු වෙන සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න මම මේ කෙටි ආරම්භයක් පමණයි ඒ කියන්නේ මාතෘකාවක් හැටියට ආරම්භයක් පමණයි ලබා දුන්නේ. ඒ ඒ තුලත් අපිට තව තව තවත් මේක ફોકસ කරගෙන කිසියම් විශේෂ කාරණාවන් සම්බන්ධවට ගෙනියන්න පුළුවන්. දැනට මෙතනින් අපි ආරම්භයක් ගමු. මම ඊටම ගෞරවයෙන් ආරාධනා කරනවා ડોક્ટર මාදව ලංකාවෙන් දේශන දේශන පහමාට නැකිලා අපිට සමග එකතු වෙන අපිට බොහොම අතරම කල්යාණ මිත්‍රයින්ට බොහොම මෛත්‍රියෙන් එතුමා ඒ දෙන කියලා සම්බන්ධ වෙන්නේ. එතුමාට ආරාධනා කරනවා අද මේ ධර්ම සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න ලෙස දිරුවන් සරණයි. හැමෝටම සම්මා සම්බුත් සරණයි මම හැමදාම කියනවා වගේ මම මේ දේශකයන් වහන්සේ කෙනෙක් නෙවෙයි අපි හැමෝම කල්යාණ මිත්‍රයෝ අපි එකට බෙදාගමු මම හිතන්නේ බොහොම හොඳ මාතෘකාවක් අපේ දනුවත් මහත්තයා අපිට දුන්නේ ගෑන්ත මහත්තයා ඉන්නවා තව Um, ඉතාලොක්ස් මහත්මියම ඉන්නවා ශ්‍රීමති මහත්මියම ඉන්නවා මම හිතන්නේ අපිට ගොඩක් හොඳ සාකච්ඡාවක් කරන්න පුළුවන් වෙයි uh, මම මගේ uh, ඒ පිළිබඳ තියෙන தත්ත්වය මම මට තරහ යනවද තරහ යන්නේ නැද්ද uh, ඒ සම්බන්ධයෙන් අපි කතාව පටන් ගමු මම හිතන්නේ ඒකම තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ මට මේ මට මේ දැන් අනුශේ ධර්මයන් ටික um, මම බලන්නේ මෙන්න මෙහෙමයි. මම බලන කෝණය වෙනස් විදියකට වෙන්න පුළුවන්. හැබැයි මෙහෙමත් හිතන්න පුරුදු වුණොත් මම හිතන්නේ ගොඩක් හොඳයි කියලා. පළවෙනිම දේ තමයි අපි ද්වේෂයක් එනකොට හෝ ඉරිසියාවක් එනකොට අපි අර දරුවත් මහත්තයා අපිට කරුණාවෙන් මතක් කරලා දුන්නා වගේ ඉරිසියාවක් එනකොට මම හිතා ගන්න ඕන ඇත්තටම ඔයාලා හිතන කෝණින් නෙමෙයි මම හිතන්නේ. මම ඇත්තටම හිතන්නේ ඔයාලා දැන් හරි අකමැති ඔයාලට ඉනිසියාවක් වෙනවා නම් දේශයක් වෙනවා නම් ඒක මහා නිකන් හරීම නිකන් නොදකින් නොදෝමකින් කියන කතාවක් තමයි ඔයාලගේ හිතේ පහළ වෙන්නේ. මම කියන්නේ මම විශේෂයි කියන එක නෙමෙයි. හැබැයි මම නම් ඇත්තටම පාටියක් දානවා. මොකද මට අනුශය ධර්මයේ උලුප්පල දෙන මම දන්නවා මෙන්න මෙතන මට අඩුවේ කියන එක. අන්න ඒක නිසා මේ ඉරිසියාවක් ආවොත් ඒක දිගේ යන්න. මම මේ කියන්නේ මෙන්න මෙතෙන්ට විතරක් මේ අර සතිතුමා හැමදාම මතක් කරලා දෙනවා වගේ මේ අපි ප්‍රායෝගිකව මේක කරන විදියක් මම කියනවා මිසක් මේක මේ ධර්මයේ දාලා මේක මේ මේ මේ පැය දෙකට විතරක් මේ විදියට හිතන්න බලන්න මොනවා හරි දියුණුවක් වෙනවා කියන එක ඒකාන්තයි. මොකද මම ඉරිසියාව දැන් අපිට අපිට ප්‍රශ්නයක් තියෙන්නේ ඉරිසියාව වෙනදට ආවොත් අපි ඕක දිගේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මෙතන මේ ඉන්න ධර්ම අපි යම් කිසි ප්‍රමාණයකට අපේ හිත හික්මවගෙන ඉන්න නිසා ඉවිසියාව කියන එකට එනවනම් එන්න දෙන්න ඒක ඇවිල්ලා මේ ක්‍රියාකාන්තාවක් නිසා නොදකින් නොදොමකින් කියන එකක් නෙවෙයි අන්න ඒක පළවෙනියටම තමන් මේව කරගන්න ඕන මොකද නොදකින් නොදොමකින් කිව්වොත් එහෙම එන දේ එන්නේ නැහැ අර බෝලේ අට ගහනවා වගේ තමන් යටගහගෙන තමන් මේක විරියෙන් නවත්තගෙන හිටියොත් කවදක හරි මේක එළියට ඇවිල්ලා අපි සංසාරෙ දික් කරගන්නවා මිසක් එන එකිනාට එන්න දෙන එක තමයි ලොකුම වීරකම. මොකද අපි දන්නවා මේක ආවත් මට තප්පර ගාණක් ඇතුළත මේක අනිත්‍යයි හෝ අනාත්මයි හෝ දුකයි කියන අවබෝධය තමයි තප්පර ගානකින් එනවා ඒක නිසා මේ අර හැල හැප්පිලි ඒව කිසි දෙයක් නෑ අපේ ඇතුළමයි මේ යන ගමන යන්නේ ඒක නිසා මම කිසිම විදියකින් කාටවත් දහන්න යන්නේ නෑ ඒ කියන්නේ වචී සංකාර මනෝ සංකමේ වචී සංකාර කාය සංකාර ඇති කරගන්නේ නැති නිසා මනෝ සංස්කාරයක් විතරක් මම ඇති කරගෙන මම ඇතුළෙන් මම ලක වෙනවා මිසක් වෙන ලොකු දෙයක් වෙන්නේ නැහැ කියන එක මට හොඳටම ප්‍රත්‍යක්ෂ නිසා මෙන්න මේ ගමන යන්න එන දෙයට එන්න දෙන්න ශ්‍රියාකාන්තාව වගේ පිළිගන්න ඉරිසියාවක් එනවා නම් ඒකට හේතුවක් තමන් විශ්ලේෂණය කරලා බලන්න ඇයි මට මේ ඉරිසියාව ඇති වුනේ මොනවා හරි දෙයකින් එහෙම නැත්නම් දෙකස් කුණුපයක්ද එහෙම නැත්නම් හරි ප්‍රතිකූලතාවයේදී මොනම මොනම හරි සංඥාවක මේක නිත්‍යයි කියලා ගත්ත සංඥාවක අවුල් වීමක් නිසා මට ඒක වැටහීමක් ලැබුණ නැති නිසා අන්න ඒක ඒක ඔස්සේ චිත්තානුපස්සනාව ඔස්සේ මේක දිගට ගෙනියන්න බලන්න. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න අපි හැමෝම වැටලෙන්න වල. මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකටාගතයන් වහන්සේ මෙතන කියන්නේ ඉපදුනා නම් අනිවාර්යෙන් මැරෙනවා මෙන්න මේ මේ දේවල් වලට අපිට මුණ දෙන්න වෙනවා. දැන් බලන්න භාවනානු යෝගීන් විදියට අපි මොන මතයකද ඇවිල්ලා තියෙන්නේ? අපි ඇවිල්ලා තියෙන්නේ මට ඉරිසියාවක් මම මෙච්චර භාවනා කරන මනුස්සයට මට ඉරිසියාවක් එන්න බෑ මට ක්‍රෝධයක් එන්න බෑ මට වෛරයක් එන්න බෑ හොඳට හිතලා බලන්න අපි ඇත්තටම මේ සම්මා දිට්ඨියද ඉන්නේ බුදු තථාගතයන් වහන්සේ ප්‍රඥාවෙන් අධිකම ප්‍රඥාවන්ත මේ ලෝකේ පහළ වෙච්ච ප්‍රඥාවෙන් අධිකම මනුෂ්‍ය රත්නය අපිට කියනවා ජීවත් ඉපදුනා නම් මේ ලෝභය, ద్వේෂය, වෛරය, ක්‍රෝධය මේ වත්තුගුණ සූත්‍රයේ තියෙන 16 ආකාරයේ දේවල් එනවා එනවාමයි ඒක නිත්‍යයි. දැන් අපි කරන්න හදන්නේ මොකද්ද? මට ඊර්ෂ්‍යාව එන්න එපා, මට ద్వේෂය එන්න එපා. ඒව ආවොත් වැරදි කියන මතයක ඉන්නවා මොනවද මේ කරගෙන තියෙන්නේ? මම ඒ දේවල් නිත්‍ය කරගෙන මට වෛරය එපා, මට ඊර්ෂ්‍යාව එපා, මට ඔක්කොම තියෙන නරක ධර්ම එපා කිව්වොත් මොකද වෙන්නේ? මට හොඳ ධර්ම ඕන කියලා මම කිව්වත් නොකිව්වත් මට හොඳ ධර්මෙන් ජීවත් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාව හරි තියෙනවා. ඕක නෙමෙයි බුදුදහම. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න අනිත් එක අපේ තථාගතයන් වහන්සේ අදෝසයයි කියන එකේ අර්ථ දැක්වීම කරලා තියෙන්නේ අච්චත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා. ඒ කියන්නේ අපි මේ කතා කරන සමාහිත බව, අපි මේ කතා කරන හිතේ තියෙන සමාධිමත් බව ඒක පිස්සුවක් කියලා කියන්නේ. මේ සමාධිමත් බව තියාගෙන ඉන්න පුළුවන් කියන එක මෙන්න මේක තමයි හරිම වැදගත් මේ වාක්‍ය හොඳට මතක තියාගන්න අජ්ජත්තරතෝ සමාහිතේ වික්කේප පටිසහරණං අයං අදෝසෝ කියලා කියන්නේ මෙන්න මෙහෙම සමාධියක් පවත්වන්න පුළුවන් කියන එක දැන් අපි කියන්නේ ඉරිසියාව වේවා වෛරය වේවා ක්‍රෝධය වේවා ද්වේෂය වේවා ඔය කොහොම පවත් ඒව නැතුව පවත් සමාධියක් Tamanට පවත්වන්න පුළුවන් කියන වික්කේපය ඒ කියන්නේ සිංහලෙන් මගේ වචනෙන් ගත්තොත් ඒ පිස්සුව තමයි අදෝසය කියන්නේ. ඒ කියන්නේ මට මේ හිතක් සමාධිගත කරගෙන ඉන්න බෑ කියන එක Tamanට කවදකාරි අවබෝධ වෙන්න ඕන. ඒ වගේම මම දැන් කරුණු දෙකක් කිව්වා තව එකක් මම කියනවා මේක ටිකක් ගැඹුරුයි අපිට කරන්න අමාරු දෙයක්. මෙන්න මේ සම්මා ආජීවය අපේ නැතිකම නිසා තමයි අපි තවමත් සල්ලි හම්බ කරනවා අපි මේ සමාජයේ යනවා අපි ඉල්ලගෙන කාලා හිඟමනේ ගිහිල්ලා ජීවත් වෙන්නේ නැති නිසා තමයි මෙන්න අපිට මෙන්න මේ දේ ද්වේෂය කියන එක බොහෝ දුරට අපිට අපිට තව දුරටත් පවතින්නේ මම මේ වගේ කෙනෙක් මම මේ තමන්ගේ දාඩිය මහන්සියෙන් යැපෙන කෙනෙක් තියෙන බොහෝ මාන්නයක් අපේ හිතේ තියෙන නිසා තමයි මෙන්න අපිට මේ ද්වේෂයන් ඊර්ෂියාවන් ඕ වගේ දේවල් එන්නේ අපේ සම්මා ආජීවය හරියට තිබ්බනම් මේ කුඩා මේ දේශ වෙන කතා ආමුදුරවරුන්ට විශේෂයෙන්ම හාමුදුරුවරුන්ට මේක අතහැරලා තියෙන කට්ටියට තරහ යන්නේ හොඳට බලන්න මම මේ කියන්නේ පන්සලක නායක මේ ටවුන් එක නායක හාමුදුරුවන්ට අපිට වැඩිය වැඩ වැඩි අපිට වැඩිය රෙස්පොන්සිබිලිටිස් වැඩි ඒ හාමුදුරුවෝ මම දැකලා තියෙනවා තරහ යනවා එහෙම නැතුව බලන්න සාමාන්‍යයෙන් මේක අතහැරලා මේ මේ ශාසනයට ආපු හාමුදුරුවෝ නමකට තරහ යනවා අඩු යෝගේ විශේෂම හේතුව තමයි සම්මා ආජීවය තමා ආජීවය තියනවා නම් Tamanට ද්වේෂය එන එක ගොඩක් අඩුයි. මම මෙතකින් සාරාංශ වශයෙන් කියපු දේ මම ජයන්ත මහත්තයට යොමු වෙනවා තවත් දුරටත් අපිට සාකච්ඡාව මේ ඉදිරියට ගෙනියන්න කියලා සම්මා සම්බුත් සරණයි. ඒවන් සන්නයි ડોક્ટર මාධව බොහොම පිං හොඳයි අපිට හොඳ ආරම්භයක් ලබා දුන්න දවස් මහත්මයා සමග ડોક્ટર මාධව අද සාකච්ඡාව විශේෂයෙන් ගැනුනේ මිට දවස් කිහිපයකට කලින් සාකච්ඡාවම තුලදීම මතුවෙච්ච අදහස දරුවත් මහත්මයා කතා කළා වගේ මේ පස්සේ සම්බන්ධ වෙච්ච අපේ කල්යන් මිත්‍රෙන්ට මතක් කරවීමක් හැටියටයි කියන්නේ. එතෙන්දී සඳහන් වුණේ අපි දැන් මේ ධර්මයේ මේ විදිහට හදාරනවා ඒ වගේ මේ අපේ ප්‍රතිපදාවන් හදාගන්න මහන්සි වෙනවා. නමුත් අපිට තියෙනවා ප්‍රශ්න, ඒ කියන්නේ සමහර ඇතැම් ප්‍රශ්න ආපුවාම එක එක අවස්ථා ආපුවාම අපි මුහුණ දෙන විදිහේ ගැටලු සාගර තැන් තියෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ද්වේෂය වගේ දේවල් ඇති වුණාට පස්සේ ඒ අවස්ථාවලදී අපිටම හිතා ගන්න බැරි වෙන තත්ත්වයක් වෙනවා. ඇයි මෙච්චර මේ දහම අහලා තියෙන්නේ. අපේ හිතේ සංවරය බිඳෙන්නේ ඇයි? අපිට මේ විදිහට වචන පිට වෙන්නේ ඇයි? ඇතුළ දැවෙන්නේ ඒ විදිහේ නොයෙකුත් ප්‍රශ්න අපිට අත්දකිනවා. ඉතින් ඒ එක එක මට්ටම් වලින් අත්දකිනවා වෙන්න පුළුවන්. සමහරු අර ඉතල සඳහන් කළා වගේ ඒක දැන් අපිට අපි දන්නා විශේෂයෙන්ම ද්වේෂය ගත්තාම ඒකේ ඒකෙන් වෙන හානිකර තත්ත්වයන් දෙක තුනක් තියෙනවා. ඒවා ගත්තොත් අර බාහිරයට තමන් ඉන්න පරිසරයට හානිය ඒ වගේම දැන් වෙන කෙනෙකුට කෙනෙක් දෙවැන්නෙකුට සිදුවන හානිය වගේම ඊට වඩා බලපාන ඇත්තරම ඊට පසුපසින් තියෙන තමන්ටම වෙන හානිය. නමුත් ඕවා නොපෙනී ඒ தത്വයට සිතපත් වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය නොපුහුණු මනසක් හැටියට අපි කවුරුත් දන්නවා. නමුත් හේතුව දැන් අපි මේ පුහුණු කරන්න යන කට්ටියට ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි මූලික වශයෙන්ම දැනගන්න අවශ්‍ය වෙන්නේ. එකක් තමයි ඒවට හේතුව මොනවාද? එහෙම ඇති වෙන්නේ ඇයි? මෙච්චර මේ අපි මේවා අහද්දි මේ විදිහට ප්‍රතිපදාවන් නිරදී ඇයි මේ තරහ විශේෂම තරහ ඊර්ෂ්‍යාව වගේ දේවල් එන්නේ ඇයි කියලා. ඒවා මේ දෙකම ඒ අපි ඊර්ෂ්‍යාවත් තරහත් දෙකම ගත්තාම ඒක අපි කියනවා මේ ඒක ද්වේෂය කියන සිතේ ගතිය එහෙමත් අපි කියනවා චෛතසිකය කියලා. ද්වේෂ කියන චෛතසිකය මතුවලා එන අවස්ථාව හැටියට තමයි තරහ යන එකත් ඒ වගේ ඊර්ෂ්‍යා කරන එක තමන්ගේ දේවල් වලට මසුරු බව ඇති වෙන එකක්. කියන්නේ තමන්ගේ දේවල් වෙන කෙනෙක් පරිහරණය කරනවා දකින්න කැමති නොවන තත්ත්වය අපි ඒකට මච්චරිය කියලා කියනවා. ඒ ඒ තත්ත්වයන් නැති වෙන්නෙම ඔය ද්වේෂය කියන අකුසල මූලයෙන් හින්දා කියලා අපි දන්නවා. නමුත් දැන් අකුසල මූලය ගැන අපි දන්නවා. ඒ කියන්නේ අකුසලය කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් ඇත්තටම සම්මා දිට්ඨිය කියන තැනදී පෙන්නනවා අකුසලයක් අකුසලයේ මූලයක් දන්නවා නම් අපි සම්මා දිට්ඨියට එනවා කියලා. එතකොට අපිට හැඟෙනවා නම් අපි යම් කිසි විදිහකින් අකුසලයක් දන්නවා අකුසල මූලයක සංකේත අදහසක් තියෙනවා. මේක නිසා ද්වේෂය කියන අකුසල මූලය නිසා යන්නේ කියලා. නමුත් අපි කරන අපේ ජීවිතේ පවත්වන විදිහට අපිට පේන්නේ නැහැ සමාධිත්‍යයකට ඇවිල්ලායි කියලා. එහෙනම් අපි මෙච්චර දේවල්, ඒ වගේම අනුන්ට කරදර වෙන, තමන්ට කරදර වෙන, පරිසරයටම කරදර වෙන දේවල් වලින් මිදෙන්නේ නැත්තේ එහෙනම් අපි අර අකුසලයක් අකුසල මූලයක් තාම හරියට දැකලා නැහැ කියන මට්ටම තමයි මට පෞද්ගලිකව හිතෙන්නේ. ඉතින් අපි ඒ ගැන සාකච්ඡා කරමු. මම එහෙනම් ගෞරවයෙන් යොමු වෙන දිල්රුක් මහත්මයා ඔහුතුමා තමයි මම හිතන්නේ මේ අද සාකච්ඡාවේ මාතෘකාව අපිට සැපයූ දින කිහිපයකට කලින් මම ඔබතුමාට යොමෙන් නන්දිරුත් මහත්තයා එහෙම ඔබතුමා ප්‍රශ්නේ නගන්න හේතු වෙච්ච කාරණයක් ඒ වගේම ඔබතුමාට හැඟෙන විදිහට මොකද්ද එතන තියෙන ප්‍රශ්නේ කියන එකත් අපි පොඩ්ඩක් මතු කරගන්න බලමු දිනුක් මහත්මයා. ඊළඟ සර්ණයි. හැමදාටම තිරුවන් සරණයි. මට පළවෙනියෙන් අහපු ජයන්ත මහත්මයා සඳහන් කරපිට යමක් කියන්න පුළුවන්. නමුත් ඒක ගැන වැඩි විස්තර නම් මේ වෙන මේ අවස්ථාවේ මම කියන්න එච්චර කැමති නැහැ. මම එදා ප්‍රශ්නේ ඇහුවේ ඒක මේ ඒක මම ඇහුවේ තරහ කියන එක නිකන් මේ එක දෙයක් හැටියට විතරක් ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් වගේ අරගෙන තරහ විතරක් නේ තාම හො දේවල් අපිට තියෙනනේ තරහ නේ නැති අය සමාට කාමසිත විලියන්න පුළුවන් ඒ අදිවසින් මම එක අහන්න හේතු උනේ අපි ගොඩක් වෙලාවට ශාස්ත්‍රීය වශයෙන් විශාල ලෙස ධර්මය දැන් මම දැන් මම කියන මම කියන්නේ මම ඉගෙන ගන්න හදනවා නමුත් මේ යටින් තියෙන අර දේවල් ගැන ඉතර උනන්දුවක් නැති ගතියක් ඒ වගේ දෙයක් ගැන අහන්නයි මට ඒක දැනගන්න අවශ්‍ය නැහැ අනිත් අයටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවාද එහෙම නැත්නම් ඒ වගේ සියලුම දේවල් දැන් අයින් වෙලා මේ දැන් අර කියනවනේ අපි දැන් අහලා තියෙනවා දැන් අනුරුද්ධ ස්වාමින් වහන්සේ කතාවක් පුදුරජනන් වහන්සේ අම්මනහම උන්වහන්සේ කියලා දෙනවා මට හොඳට සමාධිය තියෙනවා. මට මේ අනිත් තියෙන විවිධාකාර ධ්‍යාන தত্ত্ব ඕන දෙයක් ලබා ගන්න පුළුවන්. මට මේ ඒ වගේ බොහොම මේ උතුම් ස්වාමින් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ කියනවා ඒත් මම රහත් වෙලා නැහැ කියලා. ඉතින් අන්න ඒ වගේ කල්යාණ මිත්‍රයද එහෙමද නැත්නම් මේ මේ මම වගේ මේ බොහොම මේ තාම මේ මේ වගේ කෙලස් තියෙන තත්ත්වයක්ද ඉතින් එහෙම වුණත් අපි ඒක ඒක එහෙම වුණත් කොහොමද ඒක ගැන බලන්නේ කියන එක ගැන දැනගන්න තමයි මම ඒ ප්‍රශ්නේ ඇහුවේ. ඒකයි හේතු වුණ ජයන්ත මහත්මයා මම තව පස්සේ සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි දිලුක් මහත්මයා. ආ තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා දිලුක් මහත්මයා කතා කරපු හින්දා මම හිතුවා මම කතා කරනකොට මොකද දිලුක් මහත්මයා බොහොම හොඳින්ම කිව්වා අර මේ මේ මේක අර ඇතුළේ තියෙන ධර්මතාවයන් අපිට ගැන කතා කරන ඕනකමක් තියෙනවා කියලා මේ කතා කරන ඕනකමක් තියෙනවා ඒක ඒ මතු කළේ කියලා ඒක මේ ඒ වගේම එතුමා කිව්වා මේ තරහ ගැන පමණක් නෙවෙයි තව දේවල් ගැන හිතන්න ඕනේ තරහ කියන්නේ උදාහරණයක් විදිහට තමයි ගත්තේ කියලා. ඉතින් ඒක බොහොම හරි අපි එහෙම තමයි හිතුවේ. අපි මේ යන්ත මාතය එතුමා කිව්වා වගේම අපි උත්සාහ කරමු ඒ වගේ බලන්න දැන් අපි අර මම අර කලින් කතා කරනකොට කිව්වා වගේ මෙතන ඉන්න කල්යාණ මිත්‍රෝ හැමදෙනාම වගේ පුංචි අය නෙමෙයි වයසිනුත් ලොකු අය ධර්මයේ අවබෝධ කරගන්නත් සෑහෙන කලක් උත්සාහ කරන අය ධර්මයේ දන්න අය. දැන් මේ කතා කරන්නේ මම විසින් මෙතන ඉන්න කිසිම කෙනෙකුට කියලා දෙන්න සුදුසුෙක් නෙවෙයි. ડોક્ટર මාධවත් මෙතන ඉන්න කාටවත් කියලා දෙන්න සුදුසුෙක් නෙවෙයි. චිත්‍රා මහත්මියත් එමය. මොකද මේ හැමෝම දන්නයි. මේ කරන්නේ මොකද්ද? මමත් තාම ඉන්නේ මෙතන. ඔබත් තාම ඉන්නේ ඔතන. ඇයි මේ? මෙතනින් එහාට අඩියක් හරි යන්න. ඇයි මේ කියලා මේ දුක් වෙන්නාට මේ නෙමෙයි. අපි මෙතන මේ කතා ගන්නෙත් මෙතනින් තව අඩියක් හරි යන්න බලාගන්නේ හැමෝම. ඒතර මේ මෙතනින් තව අඩියක් හරි යන්න අපිට උපකාර වෙන විදිහට අපි කතා කරලා බලනවා බලනවා මොකද අපි මේ මෙතනින් තව අඩියක් හරි යන්න ඕනේ. ඇයි මේ මෙතනින් අපිට විවිධ විවිධ මට්ටමට මට පැහැදිලිවම පේනවා කතා කරනකොට අපිට විවිධ විවිධ මට්ටමට තමයි මේ මේ ක්ලේශයන් තියෙන්නේ. හැබැයි අපි හඳුනා ගන්නේ නැහැ සමහරලාට. සමහරලාට හඳුනාගත්තත් වෙනත් ක්ලේශයක් විසින් ඒක යටපත් කරලා ඉස්මතු කරනවා. ඒ යටපත් කරනවා වෙනත් ක්ලේශයක්. මොකද ඒක තමයි පේන්න තියෙන්නේ. එහෙමනම් අපි මේ කතා කරන්නේ මේ කාටවත් කියලා දෙන්න නෙවෙයි ධර්මතාවයන් හොයාගන්න කියන දේ හිතේ තියාගෙන අපි බලමු අපිට යමක් අල්ලගන්න පුළුවන්කමක් තියනවාද කියලා. ඒ නිසා ඒ ගැඹුරට යන්න අද සාකච්ඡාව උත්සාහ කරමු මේක යට නොපෙනෙන දේ හොයාගන්න පුළුවන්ද කියලා. මම මෙහෙම හිතනවා මේ ජයන්ත මහත්තයා මේ කෙනෙක්ගේ නම කියලා කිව්වට සමාවෙන්න මේ හැමෝටම කතා කරන නමුතර කතාවක් ඇටියට කරන්න ඕන නිසා මේ මේ මගේ හිතේ හිතේ හොඳ නරක දෙකම තියෙනවා. ඒ කියන්නේ දුවච ගුණ. දුවච කියන ගුණයක් තියෙනවා. සුවච කියන ගුණත් මගේ හිතේ තියෙනවා. සුවච භාවයකුත් තියෙනවා, දුවච භාවයක් තියෙනවා මගේ හිතේ. ඒක එදත් තිබුණා. පුංචිම කාලෙත් තිබුණා. අදත් තිබෙනවා. හැබැයි මම කවදාවත් මේක දැක්කේ නැහැ. මේ මීට අවුරුදු 4 5ක් 6 කලින් දකින්න පටන් ගන්නකම් මේවා දැක්කෙම නැහැ. ඒවා තියාගෙන ඒවා උඩ පාවෙවි කටයුතු කරමින් හිටියා. හැබැයි ඒ හැමදාමත් මේ දේ තිබුණා. නමුත් ක්‍රිකට් කාලයකට පෙර තමයි ඒවා දකින්න ගත්තේ මෙන්න මේ වගේ දේවල් තියෙනව නේද කියලා. හැබැයි ඒවා දකින්න පුළුවන් උනේම ඒවා තථාගතයන් වහන්සේ විසින් අර ඩොක්ටර් මාදෝ කිව්වාගේ අපේ අති උත්තම පඬිත රත්නේ විසින් අපිට මෙහෙම පෙන්වා දීපු නිසා මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙන්න මේවා මෙහෙම විදිහට ක්‍රියාත්මක වෙන්නේ කියලා පෙන්වා දීපු නිසා අපිට මේ එතකොට ඒක පෙන්වා දුන්නා ඊට පස්සේ ඒක බලන්න උත්සාහ කළා. එතකොට පෙනෙන ගතියක් තිබුණා. එතකොට ඒ නිසා අපි දැන් මේ අපි බලමු අපිට තථාගතයන් වහන්සේ පෙන්වා දීපු දේවල් වලින් මොනවද අපිට අහුවෙන්නේ කියලා. ඒ නිසා තාමත් මේ කියන්නේ එදත් තිබුණා අදත් තියෙනවා මේ දෝෂ ගුණ. මොනවද මේ දෝෂ ගුණ? මේ ලාමක ඉච්ඡාවන්ගෙන් වසඟයට යන ගතියක් අනිවාර්යයෙන්ම පෙනෙන්න තියෙනවා. ඒ වගේම මේ දැන් මේ ඔක්කොම මේ මම කිව් මම දැන් කියනවා පොදු විදේවලුත් හොඳේ මම මම මටම තියෙනවා කියලා කියනවා නේද තමා හුවා දක්වන්න ගතියක් තමා හුවා දක්වන්න කතා කරන ගතියක් කතා වන්දලකේ පවා මම කියන දේ ඉස්මතු වෙන්න මම කතා කරන්න ඕනේ මම පේන්න ඕනේ මං කියන්නේ හරියන්න ඕනේ කියන ගතියක් ඒ කියන්නේ ඊට පස්සේ ඕගොල්ලෝ හිතන සාකච්ඡාවකදී යම් කිසි කෙනෙක් යම් කිසි දැන් මම හිතන්නේ මම මේ අදහස කියනෝනේ ඊට පස්සේ මම වෙනත් අවස්ථාවක් දීලා වෙනාය විනාඩි 10 15ක් 5-6 දෙනෙක් වෙන වෙන දේවල් කිව්වත් මගේ හිතම තියෙන්නේ මං කියපු දේ තුළම නේද බොහෝ විට ඕගොල්ලන්ගෙත් එහෙම නේද ඒ එහෙම ගතිය තියෙනවා ඒ තමාව හුවා දක්වන්න ඕනකම හින්දා ඒ ගතිය ඉන්නේ ඒකට එහෙම ගතිය තියෙනවා අන්න අය හෙලා දක්න ගතිය ඒක අපිට එන්නේ නැද්ද ඕක ගොරහැඩි වට්ටමට හිතන්න නෙමෙයි යටින් බලන්න ඕනේ මේවා මතුවෙලා ඉන්නේ ඒවා නෙමෙයිද දැන් අර තම තමන් විතරයි බලන්න ඕනේ අනිත් අයට කියලා දෙන්නේ නෙමෙයි එතකොට ක්‍රෝධය ගැන හිතුවොත් අපිට ක්‍රෝධය කියන දේ අපිට එහෙනම් දැන් ක්‍රෝධය කියන්නේ ක්‍රෝධය කියන්නේ ලංකාවේ පාවිච්චි කරන වචනේ ක්‍රෝධය විදිහට හිතන්නේ නැතුව ඒක මහා ලොකුවට ක්‍රෝධයක් කියලානේ අපි කියන්නේ මහා ක්‍රෝධයක් කියන්නේ එහෙම නැතුව මේ හිතේ තියෙනවද අපේ ලක්ෂණයක් තියෙනව නේද මේ මේ යම් කිසි කෙනෙක් Tamanට හානියක් කරයි කියලා හිතුවොත් මොකක් හරි ඔෆිස් එකේ හරි මට පොඩි හානියක් කරයි කියලා හිතනොත් එයාගෙන හිතේ නිකන් අර අසතුටු ගතියක් අකමැති ගතියක් ඇති වෙන එක එනත් කොම ළමයෙකුට මොකක් හරි කරදරයක් කරයි කියලා ඈ මම ගෙදර අයට හානියක් කරනවායි කියලා එතකොට නැද්ද මේ වගේ ගතියක් අපිට ඇති වෙන්නේ එතකොට මේ එතකොට මේ වගේ දේවල් අපිට හිතේ තියෙනවා කියන එක මට නම් දැනෙනවා පේනවා තියෙනවා කියන කාරණාව. ඔබටත් පේනවා ඇති. ඒ වගේම අර මේ කාගේ හරි ಗುಣ මකන්න ගතියක් අපිට නැද්ද? කාගේ හරි ಗುಣ මකන ගතියක් වගේ දේවල් මේ නැද්ද? හිතලා බලන්න ඕනේ. කවගේ හරි ಗುಣ කියනකොට ඔය කිව්වට ඔයා මෙහෙම වුණාට ඒ දවස්වල නම් මෙහෙමයි ඈ කියලා එහෙම අපි කියන කියන්න එන ගතියක් අපේ නැද්ද? කටින් නොකියුවත් හිතෙන් හරි. කාගේ හරි කියනකොට එහෙම එන ගතියක් නැද්ද? ඒකත් ඉතින් හිතේ තියෙන අර නොපෙනෙන ලක්ෂණයක් විදිහට දකින්නවා කියලා. ඒතර ඔය ආකාරයට මේ මම ඔක්කොම කියන්නේ නැහැ. ඔයගොල්ලෝ කවුරුත් කලින් කනුත් කිව්වා දැන් පලාස කියන වගේ දේවල්. ඉරිසියාව ගැන අපි කිව්වා. මාසුරුකම ගැනත් කතා කළා. විවිධ විදිහට අපිට අපි කණ්ඩායම් හදාගෙන මේ ඒවට අපි මාසුරු කරන ගතිය එහෙම නැද්ද? එතකොට අපේ අර තියෙන මේ තද ගතිය හින්දා නේද අපි බොහෝ විට මේ කටයුතු කරන්නේ. බොහෝ කටයුතු අපි කරනවා නේද අපි අර තියෙන තද ගතියක් හින්දා හිතේ අර ස්තම්භයක් වගේ දේවල්. දැන් බලන්න මේ සාකච්ඡාව විදිහට දැන් ඔයගොල්ලෝ කතා කරන දිල්ලු මහත්තයා කතා කරන පස්සේ මම හිතන්නේ ජයන්ත මහත්තයා මට කතා කරන්න අවස්ථාවක් දෙන්න හිටියයි කියලා. නමුත් අර මගේ තියෙන සම්බේ හින්දාද මම ටක් ගාලා පැන්නේ ඉස්සරහට. මට තියෙන මේ මේ මෙතන තියෙන මේ මොකක් හරි කට්ටියදී මේක පටන් ගන්න වෙන්නේ හින්දා සැලකිල්ලක් ඇති. ඒ හින්දා හරි ඒව හරි මතක කරගෙන මේක මහා එහෙම ඒ වගේම නැත්නම් තමන්ගේ තියෙන තද ගතියක්. ඔක එහෙම නැත්නම් ඒ තද ගතිය හින්දා නෙවෙයිද මට ඒ අදිමානය වගේ දේවල් ඇති වෙන්නේ. එතකොට මේ ඕ වගේ දේවල් තියෙනවද නැද්ද කියලා එනවද නැද්ද කියලා අපි බලන්න ඕනේ කියලා හිතනවා. එතකොට මෙන්න මේ දුවචතාවයන් තියෙන බව පිළිගන්න ඕනේ. ડોક્ટર මාධව කිව්වා වගේ ඒ වගේ දේවල් එනකොට එනකොට නෙමෙයි ඒවා තමා තුළ තමා මේ තියෙන කෙනෙක් බව පිළිගන්න ඕනේ කියන දේ තමයි තියෙන්නේ. එතකොට පිළිගන්න ඕනේ ඒව එන බව දැනගන්න ඕනේ. දැන් හොයාගෙන අඳුර ගන්න ඕනේ. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ එහෙම නැත්නම් රහතන් වහන්සේලාට විතරයි කියලා. එහෙම කියලා තමන් ඒක එක්ස්කියුස් එකක් කරගන්න නැතුව මටත් මේව තියෙනවා කියන එක ඕපන්ලි කතා කරන තරමට අපිට දක්ෂ වුණොත් මෙන්න මෙහෙම වැඩක් වුණානේ මට මරු මෙන්න මෙහෙම හිතේ ආවනේ අර අර ජයන්ත මහත්තයා මෙහෙම කතා කරනකොට මට හිතුණා මට කියන්න බෑනේ මේ මෙන්න හේතුව වගේ මේ මනුස්සයා බලන්න කොච්චර හොඳට කියන්න පුළුවන්ද මටත් තෝම පුළුවන් නම් කියලා මට ඉරිසියාවක් ආවනම් ඕක කියන්න පුළුවන් කමක් තිබුණා නම් ඔන්න ලොකු ජයග්‍රහණයක් එදාට. එදාට තමන්ගේ අර මම කියන ලොකු මේක චුට්ටක් බින්ද බින්දිලා. එතකොට එහෙම කියන්න පුළුවන් වෙන්නේ එහෙම කෙනෙකුට තමයි. එහෙම වුණා එතකොට මේ ඒ තමන්ගේ දේවල් අඳුරගෙන තමන්ට කියන්න පුළුවන්කමක් තියනවාද? අපි නම් පිළිගන්නේ මේ අපි ඉන්න ඉන්න තැනේ හැටියට අපිට මේ දෝෂතාවය කියන දේ තියෙනවාමයි. හරි. එහෙමනම් මේ ඒ දෝෂිතාවය දැක්කන් පස්සේ අර ડોක්ටර් මාධව කිව්වා වගේ ඒ දැක ගැනීම පිළිබඳ සතුට වෙන්න. ඒක හොඳයි. හැබැයි මේ දැකගෙන ඒ දෝෂිතාවය තියෙන එක ගැන අර අට්ඨියති හරායති jigutti කියන தත්තේ ඒක බලන්න අවස්ථාවකුත් එනවා. ඒ දෝෂතාවයට තමන් ගරහන්න ඕනේ, පිළිකුල් කරන්න ඕනේ. ඒකෙන් ඒ ගැන ලැජ්ජ වෙන්න ඕනේ. මට මේක තියෙනවා කියලා. ඒ වගේ ඒකෙන් අයින් වෙන්න කටයුතු කරන්න ඕනේ. නමුත් දැක ගැනීම පිළිබඳව සතුට වෙන්න. සතුට වෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ දෝර්චිතාවේ ඊට පස්සේ ඒව අඳුනාගෙන ඒ සඳහා නැති කරන්න තමයි අපි කටයුතු කරන්න ඕනේ කියලා තියෙන ඉතින් දැන් ගොඩක් කියන්නේ නැහැ මට හිතෙනවා මම ඒ ටික මතු කරන්න කියලා මේ දිලුක් මහත්තයා කියපු නිසා අපි එකක් නෙමෙයි අපිට ගොඩක් තියෙනවා අපි එකක් හරි ගණන් කතා කරලාට කමන්නේ මේ තියෙන දේවල් අපි හඳුනාගෙන ඒවා තියෙන බව පිළි අරගෙන මේ අපි අපි මේ මතක් කරන්න ඒකයි මේ අපි කාටවත් කියලා දෙනවා කියලා හිතන්න බෑ. මේ හැම දෙනාටම ගෞරව කරන්න මේ හැම දෙනාම තමන් වගේමත් තමන්ට වඩා දන්න අය. හැබැයි ඉතින් තාම කවුරුවත් රහත් වෙලා නැහැ. තාම කවුරුවත් වෙනත් පළවල ඉන්නවාද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ අපි මේ රහත් වෙලා නැහැ. ඒ නිසා කොතන හරි බාධාවක් යම්කිසි මට්ටමකට හරි තියෙනවා. ඒ ඒ එක ඒක ගැන ඒ කියන්නේ ඒ බා Tamanට තියෙන බාධාවන් ගැන අපි මේ කල්යනා මිත්‍රෝ දහ දෙනා මේ කතා කරන තත්ත්වයක් තමයි අද මේ තියෙන්නේ. ඒ නිසා අපි මේ මට්ටමට මම මට ඕනුනේ මේ සාකච්ඡා මට්ටම පොඩ්ඩක් උස් කරන්නත් අපි ආයතු තැන පුදුලටත් පෙන්වන්නත් පමණයි. සමාවෙන්න මම මැදිහත් වුණ ජාති මහත්තයා ඔබතුමාට මෙහෙම වෙන්න. ආ, සර්වන් සර්නේ දලස් මහත්මයා හොඳයි. ඇත්තටම මේ විදිහට යම් කිසි විදියක් අපේ ඒ යන නිසාව පොඩ්ඩක් පෙන්වන එක හොඳයි නැත්නම් අපිට මහා විශාල ප්‍රදේශයක් අපේ සිත් දුවන්නත් ඉඩ තියෙනවා. හොඳයි අපි අද දවසට පවණක් අපි දන්න දිරුක් මහත්මයා සඳහන් කර අපිට විවිධ අකුසල් සිත් එහෙමත් නැත්නම් අපි කියනට අපි කැමති නැති විදිහේ දේවල් හිතට එනවා. එකක් තමයි ද්වේෂය අනිත් එක තමයි ලෝභය කියන අර කාමයේ පැත්තෙන් කියලා අපි අද දවසේ අපේ මාතෘකාව සීමාව කරමු. ද්වේෂය කියන එකට මොකද ඒක එහෙම කරාම අපිට ඒක විගත තව ටිකක් කියන්න පුළුවන් වෙයි. මම චිත්‍රා රාජපක්ෂ මහත්මියට යොමු වෙන ගෞරවයෙන් අපිට කියන්න මේ කතා කරපු කරුණු වලට කොයි විදිහටද ඔබතුමිය මේ දැන් අපිට පහළ වෙන කෙලෙස් දිහා දකින්න විශේෂයෙන් ද්වේෂය ඒ වගේ මේ අවස්ථා යම් කිසි විදිහකින් අපිත් එක්ක බෙදා හදා ගන්න පුළුවන් නම් මම හිතනවා ඒකට බොහොම ප්‍රයෝජනක් වෙයි කියලා චිත්‍ර රාජවක්ෂ මහත්මයා. තිරුවන් සරණයි අද වගේ දවසක අපිට ඇත්තටම මේ විදිහට සාකච්ඡා කරන්න ලැබෙන එක කල්‍යාණ මිත්‍රත් එක්ක ඉතාමත්ම ලොකු භාගයක් විදිහට සැලකන්නේ තථාගතයන් වහන්සේ කියලා දීපු දේවල්මයි අපි කතා කරන්නේ. ඉතින් අද අද මාතෘකාවත් ඉතාමත්ම උචිතයි හැම මාතෘකාවක්ම උචිතයි නමුත් මේක යටතේ ගොඩාක් දේවල් අපිට තේරුම් ගන්න පුළුවන් කියන එක තමයි හැමෝම කතා කරනකොට අදහස් වශයෙන් ආවේ හිතට ඒව හරිද වැරදිද කියලා දන්නේ නැහැ නමුත් ඉතින් මේ දේවල් බෙදා හදා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපි මේ තරහව, ද්වේෂය, ක්‍රෝධය, වෛරය, බද්ධ වෛරය කියන එක ඒ ඒව වචන වශයෙන් අපි දන්නවා වුණාට ඒව ටිකක් ඒව ගැන හිතන්න ඕනේ. දැන් අපි කොහොමද මුලින්ම දෙයක් පටන් පොඩි තරහවකින් වගේ. පුංචි තරහවක් ගිහිල්ලා තමයි පළවෙනිම පටන් ගන්නෙ. ඉතින් අපිට ඇත්තටම ප්‍රායෝගික වශයෙන් හිතනකොට දැන් හිතෙන්නේ නිතරම දැන් අවුරුදු 10කට කලින් යම් කිසි විදියක තරහවක් ඇති වුණු වෙලාවට මොනවද කරේ මේ අද කරනවා වගේ කරාද කියන එක පොඩ්ඩක් අපිට හිතන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් ඒ තරහව ආපු වෙලාවෙම අපි ඒකට ප්‍රතිවචන ප්‍රතිලිතුරු දීගෙන ඒක අපි ඒ කියන්නේ විතික්කම මට්ටමට ගිහිල්ලා ඒක ඒකෙන් කඩාගෙන බිඳගෙන ගියාද කියන එක. එහෙමනම් ඒක දැන් දැනුත් එහෙම වෙනවද? දැනුත් එන තරහෙදී අපි ඒ තරම් දුරට යනවද කියන එක ඒක කාටවත් එහෙම දකින්න බෑ. නමුත් Taman දකින්න උත්සාහ කරන්න ඕනේ. ඒකට තමයි ඉතින් අපිට සතිය අවශ්‍ය වෙන්නේ. දැනුත් ඒවතක් වගේ තරහවල් එනවා කියන එක දකින්න එකමනේ ලොකුම ජයග්‍රහණය අපිට. දැන් අපි දැනට අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා හිතුවොත් අපි කාටවත් තරහ ගැන කතා කරන්න උවමනාවක් තිබුණේ අපිට තරහ ආවද නැද්ද දන්නේ නැහැ. ආපු වෙලාවට පැනගෙන ගිහිල්ලා කියන්න ඕන එක කියලා කඩාගෙන බිඳගෙන ගිහිල්ලා මිගාර හරක වැට බිඳන් ගියා වගේ ගියා මිසක් දැන් අපි ඒක ගැන ඉදිරිපත් වෙලා කතා කරන්නේ ඇයි ඒක තේරෙනවා මේක මේකේ වරදක් තියෙනවා මේක සිදු නොවිය යුතුයි අපි මෙහෙම හික්මන අය මේක නොවිය යුතුයි කියලා ඒ වගේ අදහසක් තියෙන නිසා නේද කියන එක තමයි හිතෙන්නේ ඉතින් ඒ අනුව බලනකොට ඇත්තටම අර හුඟක් වෙලාවට තරහව මේ මොකද ඇත්තටම තරහව ගිහිපු වෙලාවේ ඒ ගැන හිතලා තියනවාද කියන එක හරි වැදගත් වෙනවා. මොකද ඒ වෙලාවට ඒක නොපෙනුනාට සිදුවීමට යම්කිසි සිදුවීම් ඔක්කොම වෙලා වුණාට පස්සේ වෙලාවක හිතෙනවා අයියෝ මෙහෙම දෙයක් වුණානේ ඇයි මෙහෙම වුනේ කොහොමද මේක වුනේ කියලා මතක් වෙනවා. එහෙමවත් අඩු ගන්න අපිට මතක් වෙන ස්වභාවයක් තියෙනවා නම් ඇත්තටම ඒක ඊටාත්ම වැදගත්. මොකද ඔය පොඩි ළමෙන්ට දහම් පාසලෙදි කියලා දෙනකොට මම කියන්නේ ඒක ලෙවල් 1 එක කියලා. ඒවා ඔක්කොම වෙන්න ඕනේ වෙලා ඉවරයි පස්සේ මතක් වෙනවා. ඊළඟට ඇත්තටම ලෙවල් 2 එකේදී වෙන්නේ මොකද්ද? දේ කරන වෙලාවේ දැන් බැනගෙන බැනගෙන යනකොට ඔන්න මගදී හිතනවා ඕ කියලා පොඩ්ඩක් කටු ඇතුලට යන ගතියක් එනවා. සත්‍යය ඇති වෙලා. ඒක ඇත්තටම ලෙවල් 2. ඊළඟට ඇත්තටම අපි මෙහෙම මෙහෙම පුරුදු කරනකොට යම්කිසි කාලෙක සිදුවෙන්න ඉඩ තියෙන දේ තමයි මේක සිතුවිල්ලක් වශයෙන් සංකල්පයක් වශයෙන් හිතට එනකොට මහුවෙනවා. ඒ අවස්ථාවට අපි ඇවිල්ලා තියනවාද? සතිමත් වෙලා තියනවාද? දැකලා තියනවාද කියන එක ඇත්තටම හුඟක් වැදගත් වෙනවා. මොකද ඒ ඒ අවස්ථාවේදී නවත්ත ගන්න බැරි වුණොත් තථාගතයන් වහන්සේ කියනවනේ එහෙම බැරි කෙනෙක් අර රතාචාර්යෙක් කියන්න බෑ නිකන් රේන් සෝල්ඩ් කෙනෙක් විතරයි කියලා. ඉතින් අපි ඒ උදාහරණය ගත්තාම එවැනි සංකල්පයක් හිතට එනකොටම දැන් මට තරහ යාගෙනයි එන්නේ කියන මොහොත තමන් අල්ලගෙන තියෙනවා නම් ඒක තමයි ඊටාත්ම වැදගත් වෙන මොහොත කියලා හිතෙන්නේ. මොකද සතියේ ඊටාත්ම තීව්‍ර අවස්ථාවක් වෙන්නම ඕන එක. ඉතින් එවැනි වෙලාවක අපිට නවත්ත ගන්න පුළුවන් වුණොත් අපි ඒ නවත්ත ගැනීම සිදු වෙන්නේ නිකන් නම් නෙමෙයි. ඒක නිකන් සාමාන්‍ය පාරේ යන කෙනෙකුට හිතිලා කෙරෙන දෙයක් නෙමෙයි. ඒක ප්‍රතිපදාවකින්ම එන ගුණයක් කියන එක තමයි තේරෙන්නේ. මොකද තථාගතයන් වහන්සේගේ ධර්මය අනුපුප්ප සික්ඛා අනුපුප්ප කිරියා අනුපුප්ප පටිපදා සීලෙන් පටන් ගන්නනේ. ඒ දේවල් නැති කෙනෙකුට මේවා නිකන් ඉබේ ඇති වෙන්න බෑ. ඉතින් ඒ නිසා අපි සතුටු වෙන්න ඕන අද අපි මේ විදිහට මේ ගැන කතා කරන්නේ අපි දකිනවා මෙහෙම මෙහෙම වෙනවා මෙහෙම වෙනවා දකින නිසායි කතා කරන්නේ. නමුත් කාලයක් තිබුණා අපිට මෙහෙම වෙන බවවත් අපි දැනගෙන හිටියේ නැති කාලේ. ඒ කාලේ කොහොමද අපි පැවතුනේ කියන එක. ඉතින් ලොකුම උත්සාහය අපි දරන්න ඕනේ අතට මොකද මේ මොහොතේ මේ මොහොතට සතිය යොමු කරගෙන හිටියොත් අපිට හැම මොහොතෙම සතියෙන් ඉන්නවනම් ඒ මොහොතේදී හිත පොඩ්ඩක් එහා මෙහා වෙනකොට Tamanට තේරෙනවා. ඔන්න ගුණා පයින්න හදන්නේ කියන එක. ඒ වගේ තත්යකට සතිය ඇත්තටම දියුණු වෙච්ච කාලයක් ආවොත් අපිට එතකොට ඒයින් වෙන විපත නවත්ත ගන්නත් පුළුවන්. ඒකත් ඒ දැන ගැනීමම වැදගත් කියලා හිතෙනවා. ඉතින් ඒ ප්‍රායෝගික පැත්ත ඊළඟට ඉතින් අපිට තවත් දුරට ගිහිල්ලා තව දිගට කතා කරන්නත් පුළුවන්. ඉතින් සම්මුතිය ඊළඟට කතා කරනවා. අපි ওই විදිහට කතා කරනවා. ඒ මොකද අපි මේ හැම දෙයක්ම කතා කරන්නේ මමත්වයත් එක්කනේ. මට තරහ යනවා. ඇයි තරහ යන්නේ? කියන එකත් එක්ක ඉතින් අපි ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන දලොත් මහත්මයා කිව්වානිත් මහත්ම කිව්වා ඉතින් ඇත්තටම පළවෙනිම හේතුව තමයි මේ මම හුවා දක්වා ගැනීම මගේ මගේ දෘෂ්ටියට පහර ගහන්න මගේ දෘෂ්ටියට වදිනව නම් කොහෙන් හරි ඔන්න එතකොට තරහ එනවා ඇවිස්සෙනවා කියන එක අපි දැක්කොත් මේක නේද මෙතන උනේ කියලා ඉතින් ඒක අපේ ලොකු ජයග්‍රහණයක් වෙන්න ඉඩ තියෙනවා ඒ විදිහට දැකපු දවසට ඇතර එක සැරයක් දැක්කොත් එතනින් එහාට ඒක දිගින් දිගටම අපිට පුරුදු කරගෙන යන්න පුළුවන් අර ස්පීනන්න කෙනෙක් මුලින් ඉගෙන ගන්නකොට වතුරට බැස ගමන් ගිලුණට ටික ටික පුරුදු වුණාට පස්සේ ඊට පස්සේ පීනන්න කවුරුත් කියලා දෙන්න ඕනේ වතුරකට වැටුණොත් පීනනවා ඉතින්. ඒ ආදී වශයෙන් මේ தත්ත්වයටපත් වෙන්න අර එක මොහොතක මේ මොහොතේ දැක්කොත් මේ සිදුවෙන දේ ඒක ප්‍රත්‍යවේක්ෂාවෙන් හරි හිතුවොත් හිතලා තේරුම් ගත්තොත් කොහොමද ඒක උනේ මොකද්ද උනේ ඇයි මම මෙහෙම උනේ මට මොනවද මගේ මේ වෙලාවේ අප සංකල්පනා කියලා පොඩ්ඩක් හරි ආපස්සට හැරලා බැලුවොත් අපිට සම්මුතියෙන් මේ මේ ජීවත් වෙන මේ ලෝකේ මේ විදිහට හිතලා තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ කියන තමයි දැනට තේරුම් ගන්න තියෙන තේරුම් සරණයි තේරුම් සරණයි සමාන ජාතක මට මට මේ මේ අවිජ්ජා අවිජ්ජාව කියන්නේ මොකද්ද මේ කවුරුර කියන්නේ චිත්‍ර මහත්මිය මතක් කරන කෙටියෙන් අභිජ්ජාව කියන්නේ මොකද්ද? අභිජ්ජාව සමා වැරදි පුද්ගලයන් අහන්නලා තමයි දැනට නම් තේරුම් ගන්න තියෙන්නේ දැඩි ලෝභය කියලා. අහහ හොඳයි. මේ ඔව් මම හිතන්නේ ඒක හරි කියලා හිතනවා නේද? ඒතකොට ඊර්ෂ්‍යාව කියන එක නම් මොකද්ද කියලා අපි කවුරුත් දන්නවනේ කියලා දුනා. මේ අභිජ්ජාව සහ මේ ඊර්ෂ්‍යාව කියන දේ දෙක නිසා මේ සත්වයා මේ මිනිස්සු අපි මම මුසාවාදයන් කරනවා කියලා කිව්වොත් මේ දෙක කියන දේවල් සමහර දේවල් මේ නිකන් තමන්ගේ මොහොතකට හරි පියලා හරි කල්පනා කරලා හිතලා තමයි මේ උත්තර දෙන්න එන්නේ උත්තර දෙන්නේ නෙමෙයි අදහස් ප්‍රකාශ කරන්න වෙන්නේ කල්යන මිත්‍රින්ට අවිජ්ජාව සහ ඊර්ෂ්‍යාව නිසා මුසාවාදය ඇති වෙනවයි කියලා මම කියනවා. ඒ වගේම මම කියනවා මේ අභිජ්ජාවක් ඇති වෙන්න විදියක් නැහැ. ව්‍යාපාදයක් ඇති නොවි කෙනෙක්ගේ හිතේ කියලා. එහෙමනම් ඒ වගේම මම කියනවා මේ කාම ලෝකේ ඉන්න මිනිස්සු අපි වගේ හැම වෙලේම ඉන්නේ එහෙමනම් ව්‍යාපාදයකින් කියලා. ව්‍යාපාදකින් හොඳයි කියලා. මෙන්න මේ ප්‍රකාශයන් ගැන චුට්ටක් හිතලා කියන්න පුළුවන්. හිතලා කියන්නේ විද විදර්ශනායෙන් බලලා මනසින් තමන්ගේ හිත බලන්නේ කියන්නේ පොතක පොතක තියෙන දෙයක් නෙවෙයි දන්නේ. බලන්නේ කියන්නේ කියන්න පුළුවන්ද ඒ විදිහට ප්‍රකාශයන් හරිද කියලා. ප්‍රකාශයන් හැටියට නෙමෙයි මේ අවබෝධයන් නැත්නම් අදහස්. අවිජ්ජාව සහ ඊර්ෂ්‍යාව වගේ දේවල් නිසා ඒ ඒ අවිජ්ජාව සහ ඊර්ෂ්‍යාව කියන්නේ සත්වයා තුළ ඇත්තවෝ ලක්ෂණ. ඉපදුනා වූ සත්‍ය තුළ ඇති ලක්ෂණ මේ ලෝකේ. ඒතරේ අපිට තියෙන දේවල්. අතපය වගේ තියෙනවා ඒවා. <laughs> මේ අතපය වගේ තියෙනා මේ ලක්ෂණ නිසාද මම මේ බොරු කියන්නේ. මුසාවාදයන් කරන්නේ. එතකොට මේ ඒ අභිජ්ජාවෙන් තියෙන ලක්ෂයේ ලක්ෂණේ තියෙන තියෙන හා ව්‍යාපාදයේ එක ලොකු සම්බන්ධයක් තියෙනව නේද? ව්‍යාපාදයක් ඇති නොවේ අභිජ්ජාවක් ඇති වෙන්න පුළුවන්. එනවා මේ ලෝකේ කාම ලෝකේ ඉන්න මම මම හැම වෙලෙම ඉන්නේ ව්‍යාපාදයකින් කිසියම් කියලා කිව්වොත් දැන් ඔයගොල්ලෝ කියේ නෑ මම මෛත්‍රී කරගෙන ඉන්නවා නෑ මම කාර්ය කියනකොට මොන එළවගෙන යනකොට මොන ව්‍යාපාදයක්ද හොඳට කාර්ය එළවගෙන යනවා මේ මේ ගෙදර හොඳට මේ කම්පියුටර් කිසම මේ බනහන් ඉන්නවා මේ ව්‍යාපාදයක් මගේ හිතේ නැහැ කියලා ඒ කියන්නේ මේ ඒ නමුත් කිව්වොත් මේ කාමලෝකේ ඉන්න සත්‍ය හැම වෙලෙම ඒ ව්‍යාපාද ලක්ෂණත් සමගයි ජීවත් වෙන්නේ කියලා මේවා ඇත්තද කියන මේ කතාව. මේ අපි කාට හරි යමු මම හිතනවා ડોક્ટર මාධවට පොඩ්ඩක් කියවෙන්න කියලා. ડોક્ટર මාධව සම සම යම් මට්ටමකට කෙටියෙන් කියන අනිත් අයට අදහස් දෙන්න දීලා ඒ කාරණාවන් ගැන ඔබතුමා කොහොමද හිතන්නේ? හැමෝටම සම්මා සම්බුද්ධාරණයි මම හිතන්නේ බොහොම ගැඹුරු මාතෘකාවක් තමයි දලුවත් මහත්තයා එකතු කරේ ඒක බොහොම හොඳයි මොකද මේ හැමෝම අපි ඔක පොඩ්ඩක් ගැඹුරට ගියොත් හැමෝම මරණ මොහොතේ මරණ මොහොතේ ඇත්තටම ද්වේෂයක් ඇති වෙනවා. මොකද ඒකට හේතුව තමයි මේ මම කියන්නේ මේ මේ විශේෂම අවස්ථාව මේ જાතියක් ඇති වෙනකොට ඇත්තටම ද්වේෂය නිසා තමයි අපි උපදින්නේ. ඒ ද්වේෂය ඇති වෙන හේතුව තමයි දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි මේ ලෝකේ යම් කිසි ප්‍රමාණයකට අපි පුරුදු වෙලා තියෙනවා අරක මේක කරගන්න. එතකොට අර දන්න මොකද මේ known devil is better than unknown angel කියන කතාවම තමයි වෙන්නේ අන්තිමට අපිට හොඳ ආත්මයකට යන්න උනත් අපි ඒක නොදන්න නිසා අපිට මේක පවත්වාගෙන යන්න බැරි නිසා අපිට දේශයක් ඇති වෙනවා. ඕකම තමයි ඇත්තටම අපි එතන අර උප්‍රාත් භාවයක් වෙන්නේ කියන්නේ භවෙන් જાතියක් ඇතිවීමක් හැම වෙලෙම හැම මොහොතකම වෙන්නේ ඕකේ පොඩි දෙයක්. ඒ කියන්නේ ද්වේෂයකින් තමයි අපි දෙයක් උපද්දවන්නේ. අපි හැම වෙලේම දේවල් උපත් උපද්ද ඉන්නේ. අන්න ඒකයි මෙතන කියන්නේ මේ කාම ලෝකේ ඉන්න කට්ටිය හැමෝම ඉන්නේ ද්වේෂයෙන් කියලා. මොකද එතන ඇත්තටම වෙන්නේ මොකද්ද මෙන්න මේ දැන් අභිජ්ජාවක් ඇති වෙන්නේ නැහැ ව්‍යාපාදයක් නැතුව කියන එකේ හේතුව තමයි මොකද අපිට යම්කිසි දෙයක් අහිමි වෙයි කියන හේතුව නිසා තමයි අපි යම්කිසි දෙයකට ලෝභ කරන්නේ. අන්න එතනම තමයි මේ ව්‍යාපාදයේ කතාව එන්නේ. ටිකක් හිතලා බලන්න අපිට දෙයකට ආස කරන්න නම් මේක නැති මේක වෙන කවුරු හරි ගනි. අපිට මේ ලෝකෙම තියෙන ඔක්කොම කාපාට මල්ලා එහෙම නැත්නම් අපි හිතමු මල් ගැනම කතා කරමු අපි වෙන දෙයක් ගැන කතා කරමු මේ ඔක්කොම දේවල් මොකම තියෙන කහපාට මල් නම් අපිට මේ මලක් ගැන ලෝභයක් ඇති වෙන්න හේතුවක් නැහැ අපිට තියෙන්නේ මල් ටිකයි නම් ඒක බුදුහාමුදුරන්ට පූජා කරන්න නම් අපි හිතනවා මෙන්න මේ මල් ටික මට පූජා කරගන්න වෙන කෙනෙක් මේක නොකනීවා ඔන්න උහම තමයි අපිට ලෝභය ඇති වෙන්නේ. අන්න ඒ පැත්තෙන් මේක හිතන්න ව්‍යාපාදයක් නැතුව අවිද්‍යාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අර මම හිතන්නේ මම එතනින් නවත්තන්නම් මොකද හැම වෙලෙම මේ අපි අපි ජීවත් වෙනවා කියන්නේ ඇත්තටම මේ ඉපිද ඉපද මැරෙනවා කියන එක. එතකොට ඉපිද ඉපද මැරෙනවා නම් අපි ඒක ව්‍යාපාදයක් නිසාම තමයි ඔක වෙන්නේ. අපි මේ මේ තණ්හාවක මේ මේක කරගන්න බෑ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මොනවාද ලෝභ දේශ මෝහ කියන එක මට දැන් දේශය විතරයි තියෙන්නේ මට ලෝභය නෑ මෝහය නෑ කියන තත්ත්වයට එන්න බෑ කිසි කෙනෙකුට මොකද ඒක තමයි එක ස්වභාවය මොකද එකක් තියෙනවා නම් අනිත් එක අනිවාර්යයෙන්ම තියෙනවා ඒක නිසා එක තැනකට ඇත්තටම මේ ද්වේෂයෙන් උපදිනවා කියන එක යම් ප්‍රමාණයකට තේරුම් ගන්න බලන්න අපි තවමත් ඒක එච්චර පැහැදිලි වෙන්නේ නැත්නම් අපි අනිත් පැත්තට අවස්ථාව දීලා අපි මාතෘකාවට ආපහු එමු සම්මා සම්බුද්දන්. සාදු සාදු අනිවාර්යයෙන්ම මොකද ඒ වාර ඉස්ලාපි කිව්වා වගේ විදර්ශනා මනසකින් ඒ කියන්නේ විමසන මනස විදර්ශනා කොහොමද ලොකු වැඩි මේ මේ ඉන්න තැන හරි විමසන මනසකින් බලලා තමයි තමන්ගේ ඒ අවස්ථාවට මේව කළා <clears throat> මොකද මෝ ඉස්මතු වෙන තත්ත්වයක් නෙමෙයි දැන් හිතන්න හිතන්නකෝ දැන් මේ මම නිකන් උදාහරණයක් ගැන හිතන්න හිතුවා මොකද්ද කියලා මට මතක් වුණේ අපි හිතමු මේ මොකක් හරි කේක් එකක් කියන්නකෝ මම නිකන් නිකන් සබෝම ලොකු දම ලස්සන උදානක් ඉන්නේ කේක් එකක් වුණා හදපු ගමන් කේක් එකක් මේ ගෙදර මේ ට ගෙනලා සාලේ තියලා තියනවා කියලා හිතන ලංකාවේ කියලා හිතමුකෝ. ඒතකොට මැස්සොත් වහන හරියට වහන්න හේවුත් නැහැ. ඒක තියලා තියෙන තියලා තියෙනවා. ඉතින් මේ එක්ක තමන් එහෙම නැත්නම් තමන්ගේ දරුවෙකුට කියනවා පොඩ්ඩක් මේක දුව බලාගන්න මේ මේ මැස්සෝ වහයි එහෙම නැත්නම් මේ පොඩි ළමයි එහෙම කර කර ඉන්න ඇඟිල්ල ගහයි ඔකේ මේ උත්සවයට ගෙනාවේ කියලා කියනවා. ඊට ළමයා එහෙම නැත්නම් තමන් දැන් වෙන වැඩ තියෙනවා. එයා කැමති ළමයා නම් කැමති කියලා සෙල්ලම් කරන්න අර මේ එයාට එයාට මේක හරි කරදරයක්. මේක මහා කරදරයක් යන්නේ. මොකද නමුත් දැන් ඒක ළමයා නෙවෙයි තමන් හිතන තමන් මේක කරනවා කියලා තමන්ට දැන් වෙන වැඩ තියෙනවා කරන්න. නමුත් තමන් මේක ඇහ ගහගෙන දැන් ඉන්න ඕනේ. මොකද තමන්ගේ තමන්ට දැන් හිතේ වෙන මේ කවුරු හරි මැස්සගෙනත් දැන් දෙන කරද මැස්සොත් මේකම මේ ගෙදරම රින්ගනවනේ මේ වෙලාවේ. නැත්තම් මේ ළමයි මේ ළමයි මෙතෙන්ටම වෙලා ඉන්නෝනේ. මට මගේ නිදහස වැඩක් කරගන්න දෙන්නේ. කොවිල්තර අර ව්‍යාපාදේ කියන දේ ඉස්මතු වෙමින් තමයි තියෙන්නේ. ඒතකොට අර තමන් කැමති දේ රැක ගන්න තමයි තමන්ට ඕන විදිහට වැඩේ කරගන්න ඒකත් කැමැත්තනේ. ඒකත් ඒකත් කාමච්ඡන්ද නිසා තමයි වෙන්නේ. ඒ කැමැත්ත තමන්ට කැමති විදිහට රැක ගැනීම සඳහා අර බාහිර ලෝකෙන් සිදුවෙන්න පුළුවන් හැමදේම බාධාවක්. ඒතකොට මේ මේ බාධාවන් හමු හැම වෙලෙම තමන් ඉන්නේ නිකන් අසතුටකින්. නමුත් ඒක අපි යටපත් කරගන්නවා කිසියම් తాවකාලික සතුටකින්. ඒ මොනවද අපිට පේන්නේ අර යටට තියෙන අසතුට. නමුත් අපි ඉන්නේ හිතන්නේ තමයි දැන් සතුටින් ඉන්නේ කියලා. නමුත් හැම වෙලෙම ඉන්නේ අර අර දේ රැකගන්න ඕනේ කියන බය ඇතුව ඒ අභිජ්ජාව ඇතුව ව්‍යාපාදේ ඇතුව කියලා. මේ දැන් අර ලස්සන ස්වාමීන් වහන්සේගේ දීර්ඝ දේශනාවක අර මැනිකක උදාහරණයක් අරගෙන කරා අපිට ඒක ඔක්කොම කියන්න වෙලා නැහැ. ඒකෙත් උන්වහන්සේට පැහැදිලිව කිව්වේ අර ඒක මැනිකක් කියලා තමන් හිතාගෙන ඉන්න තාක්කල් පුදුමාකාර විදිහට මේ ගෙදර එන මේ ගෙදරටම විසිට කෙනෙක් આવතේ විසිට කෙන පවා බයෙන් සැකෙන් ඉන්නේ මේ ඒ මනුස්සයා ගැන තිතේ අසතුට මේ මනුස්සයා මේ මේ මෙහාට මේ ඉන්නවනේ මේ මගේ මගේ මැනික හංගල් තියෙනවා නම් කාමරේට ඒ කාමරේට මේ මනුස්සයා වෙන වෙනකට ආවත් ලෙඩ දුකක් අහන්නවත් ඒ මනුස්සයා ගැන සැකෙන් ඉන්නේ මේකට මොකට ආවද මන් දන්නේ මේ මිනිහා මේ කාමරේට කියලා මේ මොකද හිතාගෙන ඉන්නකම් අරක මැනිකක් කියලා. නමුත් කොයි වෙලේ හරි මැනික විකුණන්න ගිහිල්ලා මැනික් ගැන දන්න විශේෂඥයෝ කිව්වන් පස්සේ මේක මැනිකක් නෙමෙයි පුස් ගලක් කියලා එදාට තමයි මැනික විසි කරන්නේ. එතකොට තමයි ඒක නැති වෙන්නේ. එහෙමනම් අර ඒ අභිජ්ජාවත් ව්‍යාපාදේ කියන දෙත් අතර සම්බන්ධයේ ඒ වගේ උදාහරණ වලින් හිතා ගන්න පුළුවන්. කෙසේ වෙතත් Taman මේ ඉන්න මොහොතේදී මහා ලොකු දේවල් ඉස්මතු නොවේ ඉන්න මේ ඉන්න මොහොතේදීත් Tamanගේ හිතේ ව්‍යාපාදයක් තියෙනවා කියලා හිතන්න අපිට තේරුම් ගන්න අපිට පුළුවන්ද අපි තේරුම් ගත්ත කියන කතාවක් නෙමෙයි මේ තියෙන්නේ මට පුළුවන්ද මේක ඇත්තටම ප්‍රත්‍යක්ෂ ඥානයක් බවට අවබෝධයක් බවට කරගන්න මේ ඉන්න මොහොතේත් අර ව්‍යාපාද ලක්ෂණ කියන එක තියෙනව නේද මා තුළ කියලා දකින්න පුළුවන්ද කියන එක තමයි මේ ඉස්මතු කරගන්න හදන්නේ අනේ මේ වගේ මේ පැත්තකට අපි යමු හිතගෙන බලන තත්වයකට චන්දන මහත්තයා ඔබතුමාටත් යොමු වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ වගේම සුබ වෙසක් දවසක් වේවා සියලු දෙනාටම. අපි කතා කරන්නේ උතුම් ධර්මයයි උතුම් කල්යාණ මිත්‍රයින්නේ. ඉතින් අපිට මෙතනදී තමන්ගේ ඇත්ත අදහස් හිතේ ඇති වෙන જાති කිසිම ලැජ්ජාවක් නැතු කියන්න පුළුවන්. මොකද ඒවා නිවැරදි කරයි කියලා මම නිතරම හිතනවා. මම මම නම් බලාපොරොත්තු වෙන්නේ මාව නිවැරදි කිරීමක්ම තමයි හැම වෙලෙම. මොකද මම අතිශෝක්තියටත් කැමති නෑ. මේ ගුරු දේවල් වලටත් කැමති නෑ මාව කවුරු හරි කියනවා ඕක වැරදි මෙහෙමයි කියලා ඒක තමයි මම පිළිගන්නේ. ඉතින් දැන් බාර කෙලස් කිව්වහම අවිද්‍යාව ඔය ඕවට වචන දාන්න නැතුව කිව්වොත් එහෙම අපි අර කෙලස් 1500ක් තියෙන ওই පොත මම කියනකොට ඔක්කොම ಜಾති තියෙනවා මට නම්. ඉතින් මම අර මීගුල වාගේ නන්ද මීමැස්සෝ ටික වාගේ ඔව් අවසල බලනවා. කවුරුත් හිතනවා නන්ද මගේ ඥාති කෙනෙක් හිටියා මේ කියන එක හොඳ නැද්ද දන්නේ නැහැ. එතුමිය ඇවිල්ලා මේ කවදාවත් ගෙදරින් එළියට ගියේ නැහැ මල් පූජා කරලා පහන් පූජා කරන හිටියා. එතකොට එතුමිය හිතාගෙන ඉන්නේ මං සිල්වත්ය මට ඒවා මුකුත් නැහැ කියලා. නමුත් මම ඒක කමටහනක් කරන මට මගේ දිහා බලනකොට මේවා නිකන් මේ අර ඇවිස්සුන් නැති <laughs> මීමැස්සෝ වගේ මුකුත් නැහැ. නිකන් අවුස්සලා බලන්න ඕනේ. කෙලස් තියනවා කියලා. දැන් මම මේ රෝහලේ ඉන්නකොට මේ තරුණ සාතු සේවික මහත්මිය ඇවිල්ලා සාතු සේවිකාව ඇවිල්ලා බොහොම ලස්සනයි ඇවිල්ලා මගේ මට සාතු කරනවා. එතකොට මාව හොදනවා කරනවා. එතකොට මම බලනවා මේ මට රාගය ඇති වෙනවද කියලා. ඇත්තටම රාගය ඇති වෙනවා. නමුත් ඒ වෙලාවේ මේ ඔය කියන ඔක්කොම ඇති වෙනවා. නමුත් අපි ධර්මය අහලා ටිකක් දැනගන්න ඕන්න දැන් රාගයක් આવක හොඳ නෑ කියලා ඒකට ඒක ආව බව මම දැනගන්නවා. එතකොට මම හැම වෙලේම මේ මේව ධර්ම කෑල්ලක් හොයාගත්තාම ධර්මයේ කෑලි කියන එකත් හොඳ නෑ. ධර්මයක් දැනගත්තාම අහපුවා මම මේක මගේ ජීවිතේට කොතෙන්ටද හයි කරලා බලනවා මම මේක දැන් මට පුළුවන්ද කියලා. හරියටම හරියට කාර් එකක් කෙලවෙන ඩ්‍රයිවර් වගේ. මේ හරියට මේ වල තියෙන තැන ඩ්‍රයිවර්ට පේන්නේ නැත්නම් ඒක කරන්න බෑනේ කාර් එක කැඩෙනවා. ඉතින් හැම වෙලේම මේ මෛත්‍රිය අර බ්‍රේක් එක වදිනවාද? මේ ඊර්ෂ්‍යාව ආපු වෙලාවට ආව වෙලාව දැනගෙන ගොඩක් වෙලාවට ඒක ප්‍රපංච කියනා නම් ඒකට අදහස් කර කර බැන බැන යනවාද? එතනින් නතර කරගන්නවා. දැන් මට පහුගිය දවස්වල විශාල ප්‍රශ්නයක් ඇති වෙනවා. මම මේක මෙතනදී කිව්වා මේ සල්ලි අපේ මේ බැංකුවක ආරක්ෂාවට තිබ්බ සල්ලි වෙන කෙනෙක් ඕනෑවට වැඩිය පාවිච්චි කළා ඒවා දැන් නෑ සතයක්වත්. දැන් ඒක ගැන වාද විවාද කරලා ඒවා ඉන්නේ නැහැ. දැන් ඒවා සියලු අතාරින්න මට පුළුවන්. ඒකත් මම කමටහනක් කරගත්තා. ඒ වගේම මම මේ අටලෝ දහම කියන එක මට දැන් ඉතින් හැම වෙලේම තේරෙනවා මේ ගොඩක් මේ සල්ලි තියෙන කනබොන කාලෙට ඕඩෑ තරම් මිනිස්සු ඉන්නවා. ඉතින් දැන් ඉන්නේ නෑ. නමුත් ඒක මම දුකක් කරගන්නේ නෑ. ආ මේක තමයි අටලෝ දහම. අන්න හරි. දැන් හොඳයි. මට ඒක කමඨාණක් වුණා. දැන් මේ විදිහට තමයි දල්වත් මහත්මයා මම බලන්නේ. මම මේ ලොකු වචන දාලා මේ විදිහට බලන්නේ. මට මොකක්ද දෙන්නේ? ඒවට මම කොහොමද මං ඉන්නේ කොතනද මම තාම අර අර තාම Facebook එකට නිකන් අර කෑම ගොඩක් කාලා ෆොටෝ එක දාගන්න එක. දැන් එතන පහ කරලා ගිහිල්ලා දැන් ඒව ඔක්කොම අතහැරලා ගිහිල්ලාද මම ඉන්නේ. නැත්තම් මම මෙතන දැන් අර මේ සාමාන්‍ය වචනයක් තියෙනවා පොරක් වෙනවා කියන. දැන් මෙතන ඇවිල්ලා ලොකු පොරක් වෙනවාද ලොකු වචන දාලා. ඊතන පහ කරලා යනවද බං? මම ඕව අතහැරලා දින්නේ. දැන් මගෙන් අතහැරලා නැද්ද ඇත්තට? මම හැම වෙලේම මම මම කියන කෙනෙකුත් නැහැ නේ. ඉතින් මේ තුන්වෙනි පාර්ශවයක් විදිහට මම බලලා දෙවෙනි පාර්ශවයක් විදිහට මම ඔන්න ආව තරහ. අන්න දැන් මොකද කරන්නේ? ඔබ මොකද කරන්නේ මේකට? දැන් ඔබට තරහ ගියා. අන්න හරි. දැන් ළමයා ඉගෙන ගන්නේ නැහැ, ඉස්කෝලේ යන්නේ නැහැ. දැන් ඔබ මොකද කරන්නේ? දැන් උට බයින්වද? මොකද කරන්නේ කියලා මම හැම වෙලේම ඉතින් මං ගැන ඉතින් මම හිතනවා මම මම දන්නේ හරිද කියලා මම හිතනවා මං හැම වෙලේම භාවනාවක තමයි ඉන්නේ. අනිදගෙන පරියන්ක භාවනාවක් පොඩ්ඩක් කරනවා. මෛත්‍රී භාවනාවක් කරනවා. ඒ වුණාට මම මගේ ගැන හැම වෙලේම සෙවිල්ලෙන් තමයි ඉන්නේ. මොන හරි වැරදි දෙයක් කිව්වනම් මාව නිවැරදි කරන්න සියලු දෙනාටම තේරුම් ගන්න. <laughs> ජය චන්ද්‍ර මහත්තයා වැඩි දෙයක් නෙවෙයි තෙරුවන් සන්නයි චන්ද්‍ර මහත්තයා ඉතාමත්ම හැමදාමත් වගේ ඔබතුමා කියන දේවල් මට නම් බණක් ඇහුවා වගේ. ඉතින් බොහොම බොහොම හොඳයි මේ අපි කාටවත් බණක් ඇහුවපමණක් විදිහට නෙමෙයි සාදු සාදු කියලා යන්න විතරක් නෙමෙයි මේ හිතන්නත් දේවල් තියෙනවා මේ අර ඔබතුමා කිව්ව බොහෝ දේවල් පොරක් වෙන්න. අපි ඒවා ඒව තමයි හැබැයි ඒවා ඒවත් ඒවත් අපි දකින්න ඕනේ දැන් මෙතන ඉන්න අය පවා ඒව දකින්න වෙනවා. එහෙම එහෙම හැංගීම් එහෙම තියෙනවා. එහෙම එනකොට ඔය ඉන්නේ අර එතුමා කිව්වා වගේ ආ කලින් ડોක්ටර් මාධවත් කිව්වා වගේ ආ මේ ඉන්නේ කට්ටිය ඇඟිලා හිටපු කට්ටිය මොකද ඔක තියෙනවා. ඔක තියෙන නැත්නම් ඔයා මෙහෙ ඉන්නෙත් නැහැ. ඕව නැත්නම් කල ගියාත්මෙම ජීවිතේම වැඩ ඉවර වෙලා. එහෙම නැහනේ. ආවෙම තියෙන හින්දා තමයි. ඒ නිසා බොහොම පිං චන්ද්‍ර මහත්තයා මම හිතනවා හොඳ ලින්ක් එකක් මෙතනින් දිල්ලුක් මහත්තයාට යන්නේ කියලා ජයන්ත මහත්තයා. මොකද දිල්ලුක් මහත්තයාත් සමාන්තර කතා දේවල් අපිට කියලා. දල්වත් මහත්මයා ඒ ඔය කිය දන්දල මහත්මයා කියපු එකම තමයි මම කියන්න ඕන කර තිබුණේ. එතුමා මේ මට වැඩිය හොඳට ඒවා විස්තර කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා ඔය ඔය ප්‍රශ්නේම තමයි මට අහන්න ඕනකම තිබුණේ. මේ ඒකේ තව එහාට යන්නත් පුළුවන්. ඉතින් මේ ඒ කියන්නේ මම හිතන්නේ ඒක හොඳයි. මම ප්‍රශ්නේ එතකොට මට දැන් ඒක තව අහන්න විදියක් ගැනත් හිතෙනවා මේ සමහරලාට කල්යාණ මිත්‍රින්ට ඒක ගැන කියන්න පුළුවන්. ඔය මම ඒක අර කියමට ප්‍රශ්නයකුත් තියෙනවා කියලා දැන් දනගත්ත මාත්මයක් වගේ තරහක් තියෙනවා කියලානේ. දැන් අපිට ඔය චන්දන මාත්මය අපිට විස්තර කරන විදිහට තරහ එන එකක් ගැන. ඒ කියන්නේ තම් කිසි අපිට අපි දන්නවනේ දැන් මේ එන ආයතන හයක් ඒ තුලින් එන යම් යම් දේවල් නිසා තමයි මෙව එන්නේ කියලා තරහ එන ලක්ෂණේ තියෙන්න පුළුවන්. ඒක අපේ කොහේ හරි මොකක් හරි නමුත් තරහ එන එකක් නේ තියෙන්නේ දැන් අර අර කිව්වා වගේ එතුමා කිව්වා වගේ අපිට අර සූත්‍රයක් තියෙනවනේ ඒක ගිහිණි කාන්තාවක් මේ තරහ නොයනම කෙනෙක් අන්තිමට ඒ සේවකයා ඒක පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුවාම එයාට තරහ එනවා. ඒ අන්තිමට තරහ නැවිලා තින්නේ අර සේවකයා හොඳට ඒ අවශ්‍ය දේවල් කරන නිසා තමයි එයාට තරහ නැවිලා තිබුණේ. හැබැයි සේවකයා ඒක ඕනකමෙම ඒක අතපසු කරන්න ගත්තට පස්සේ තමයි දැන පේන්න ගත්තේ මෙයාට කොහොමද තරහ එන්නේ කියලා. මමත් අන්න ඒකයි ඒක අහන්න ඕනේ. දැන් අපි මේ දැන් ඔය ඔක්කොම හොඳ ඉන්න වෙලාවට හොඳයි. හැබැයි අර ඒ අවස්ථාව එනකොට ඒක කොහොමද ඒක දැන් එතනදී අපිට අර මට යන්න ඕනේ අර පොඩක් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ පැත්තට එක්ක මොකද එතනදී අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවානේ දැන් මේ එන කැමති දේවල් මේ අකමැති දේවල් වෙන්නේ අපිට දැන් මේ ඉන්නේ මේ අපි එක විතරක් බලමුකෝ අකමැති දේවල් වෙන්නේ මේ ද්වේෂය එන්නේ <coughs> ව්‍යාපාදයේ තින් මේ ඒවා එනකොට ඒක අර නිකන් පිළිකුල් කළා දැන් අයින් කරන්න වෙනවා කියලා ඒ අපි දැන් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි නේද දැන් රහතන් වහන්සේ කෙනෙක් නම් ඒ නේවා අනිත් පැත්තට බලන්න පුළුවන් පිළිගන්න කැමති දෙයක් આવොත් ඒක යට කැමති කරගන්න පුළුවන් ඒක අපිට ඒක මම නම් ප්‍රශ්නයක් නෑ මම එච්චර ඒක ගැන දැනට හොයන්නේ නමුත් අර මට මේක පිළිකුලෙන් අයින් කරන්න පුළුවන් අනවශ්‍ය දෙයක් වශයෙන් අයින් කරන්න පුළුවන් කියලා මේ සීක පුද්ගලෙක් එතකොට දැන් එහෙම අයින් කරන්න නම් මට මම ඊට වැඩිය හොඳ දෙයක් දැකලා තියෙන්න ඕනේ දැන් මම ඒන ඒන එකක් තමයි ඒන දේ දැකින එක. මට මේක දැනෙන විදිය. මේ එන තරහද සිතවිල්ලක් මොකක් හරි එකක් එනවනම් දැන් අර ඒක ස්තන්න මහත්මයා කිව්වාගේ මේක දැනෙන විදිය මට. එතකොට මට ඊට ඒක දැනෙන්නේ ඇඟට නරක විදියක් නම් මට ඊට වැඩිය හොඳ හොඳ දෙයක් මම දැකලා තියෙන පේකින් අයින් වෙන්න. ඒ හොඳ දෙයක් දැකපු නැති කෙනෙක් මේකේ තවදුරටත් ගිහිල්ලා මේකෙන් මේක කොහොම හරි මේක ඉවර කරගන්න ඕන කියන අදහස එන්නේ. ඒතර ඊට වැඩිය හොඳ දෙයක් දැකපු කෙනෙක් නම් එතකොට ඒක අයින් වෙනවා. ඒතර අපිට මේ සූත්‍රය වහන්දන්න හොඳ දෙය කියලා තියෙන උපේක්ෂාව. එතකොට මට ප්‍රශ්නේ උනේ දැන් එතකොට අපි දන්නවනේ උපේක්ෂාව වැඩෙන්නේ යම්කිසි ආකාරයකින් සමාධි තත්ත්වවලදී. එතකොට එහෙම වඩපු කෙනෙකුට විතරද මේක අයින් කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් අන්නේ ඒ පිළිබඳ පොඩ්ඩක් දැනගන්න මට අවශ්‍ය වෙලා තිබුණා. තෙරුවන් සරණයි දලුවත් මහත්තයා. ආ තෙරුවන් සරණයි. ජයන්ත මහත්තයා ලොකුමද මම ඕගලන්ට මේ අද සාකච්ඡාකට කලින් කිව්වානේ සාකච්ඡා කරන මම නිහඬව ඉන්නම් කියලා. නමුත් මේ ධර්මයේ කතා ඇහෙනකොට කටුපියන් ඉන්නේ හිතෙන්නේ නැහැ නේ. ඒකත් මේ මේ ක්ලේශයක් වෙන්නේ. මේ මොන හරි කියන්නේ හිතනවා. මේ එතුමා අපින්ද මම මේ පැත්තට යමක් කියලා මම ජයන්ත මහත්තයාට මේ නම් ජයන්ත මහත්තයා සමා වෙන්න. මේ දැන් අපි දැන් අද කතා කරපු දේවල් ඔක්කොම එකිනෙකට සම්බන්ධයි. බොහොම හොඳටම සම්බන්ධයි කියලා මට හිතෙනවා. අපි සම්බන්ධතාවයෙන් හොයාගෙන ගියොත් එහෙම අපි දැන් මේ කොහොමද එහෙනම් මේක මේ මේ වෙන්න ඕනේ කියලා හිතනකොට මට හිතෙනවා මේ අර අපි අර හිතේ තියෙන දුවචතාවයන් කියව දැක්කම දැන් ඒක දකින්න ඕන අවශ්‍යතාවය ගැන අපි කිව්වා දකින්න චිත්‍ර මහත්මිය පැහැදිලි කරලා දුන්න බොහොම හොඳින් හිත යෝනිසෝ මනසිකාරයපත් කරගෙන හිත හැම වෙලෙම හිත දකින්න විදිහට හිත පුරුදු කරන්න කියලා ඒ වගේම චන්දන මහත්මයා කිව්වා හැම වෙලේම භාවනාවක ඉන්නවා වගේ කටයුතු කරන්නේ ඒ නිසා මේ දේ දකින්නවා කියලා. ওই දෙයමයි මම ඊ සාකච්ඡායේදී කොහෙදත් මම මතකත් කිව්වා වගේ මට පෞද්ගලිකව මේ ජිනාලංක රාමතුරු සත්‍යතුමා වෙන අය කියන්නේ හැම මොහොතෙම තමා තමා ගීත තුළ ඇති වෙන දේවල් දකිමින් ඉන්න. ඒ ඒ ප්‍රමාණවත් මේ මම භාවනා කරනවා, පය භාගයක් මම සමතේ කරනවා, ඊට පස්සේ විදර්ශනා කරනවා. අර මේ ලොකු වචන මොකුත් ඕනේ නැහැ. තමාගේ වෙන දේ බලාගෙන ඉන්න කියලා එහෙම කිව්වා. ඒතකොට ඒතකොට Tamanට ඔය තමාගේ හිත තුළ අපි අර කලින් කිව්වාගේ වෙනවනේ දුවච දේවල්. ඒතකොට බලන්න පුළුවන්. එතකොට ඒක මූලික වශයෙන් අපි කරන් කරගෙන ඉන්නවා කියලා හිතනවා. එතකොට එතකොට මට හිතෙනවා ඔය මේ Tamanට එතකොට ඇති වෙනවා මේ ඒ සම්මා දිට්ඨියක් ඇති වෙන්න කිසියම් මට්ටමකට ඒක උපකාර වෙනවා කියලා. ඊට පස්සේ මේ දැන් Taman තුල මේ තියනවා කියලා හඳුනාගත් මේ ලාමක අකුසල ධර්ම අර අපි කලින් කිව්වා වෙච්ච දේවල් වෙන්න පුළුවන් ද්වේෂය ඉෂාව මක්කේ ආදී දේවල් වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේ දික්ටි පරාමාසය කියලා අපි කියනවා මේ ඒ තමන් මේ මේ මේ හරි කියලා හිතන්නේ අපි ඒ වගේ දේවල් තියෙන්නේ ඒවා ප්‍රහීන කරන්න අපි ඊට පස්සේ කිසියම් වීරයක් කරන්න ඕනේ කියලා කියනවා එතකොට අර අපි ඉස්සෙල්ලා අඳුන ගන්නවා තමන් තුළ තියෙන ඔය කිව්වා නුගුණ ද්වේෂතාවයන් තියෙනවා කියලා ඊළඟට හිතේ අපි ඉපදීමක් ඇති කරගන්නවා ඒවයින් මිදීම පිණිස ඊට පස්සේ අපි වීර කිරීම කරනවා ඒවා ප්‍රහිණය කරන්න සඳහා එතකොට දිවාර අපි අර මේ මේ සඳහා කටයුතු කරනකොට මේ අර කලින් හඳුනාගත්තු දුර්වලතාවය නැති කරන්න අපිට කිසියම් දුරකට ඒ ඒ ඒ දුර්වලතාවයේ යටපත් වෙන බවක් හරි පේනෙනවා. එතකොට ඇති වෙන්නේ කිසියම් ප්‍රීති ප්‍රමෝදයක් නේද? ප්‍රීතියක් ප්‍රමෝදයක් ඇති වෙනවා. ඒ හික්මීම නිසා. ඒ තුල අර සික්කති කියන ලක්ෂණය ඇති වෙනවා කියලා විශ්වාස කරනවාලු. එතකොට මෙන්න මේ මෙන්න මේ ඇතිවෙච්ච සතුට ඒ ඒ ඇතිවෙච්ච සතුට මෙනෙහි කළා අපි දැන් අර මේ දුලුක් මහත්තයා අපෙන් කිව්වේ මේ දේ අර ප්‍රගුණ කරපු කෙනෙක් නේද මේකෙන් මේ වෙන්නේ කියලා අයින් වෙන්නේ කියලා. එතකොට මේ ආකාරයට අපි මේ සතුටක් අත්විඳිනවා නම් ඒ තියෙන දුෂ්චතාවයන් තුරන් කිරීම නිසා ඒ පුද්ගලයා දිගින් දිගට මේ ක්‍රියාවේ නිරත වෙයි. ඒ වගේම ඒ පුද්ගලයා ඊවන් පුද්ගලයෙකුට තමයි කියලා හිතනවා කවදා හෝ මේ ඒ දුවචිතාවයන් සම්පූර්ණ වශයෙන් ප්‍රහීන කරගන්න සඳහා ඉදිරියට යෑමක් සිද්ධ වෙන්නේ. එතකොට මම සමාවෙන්න මම කියන්න හැදුවේ ජයන්ත මහත්තයා එhmenan මේ මේ දේ අර අපි හැමදාම කියන හැමදාම තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන වගේ අර භාවිතා බහුලීකృత කියන තැනටම ගේන්න වෙනවා කියලා හිතනවා මේ හැම වෙලෙම මේක මේව දකින්නත් හැම වෙලෙම මේ ඇති වෙන දේවල් දකින්නත් ඒ දකින්න දකින හැම වෙලෙම මේම මේක මම නැති කරගත යුතු දෙයක් මේ නැති කර ගැනීම සඳහා මම වීරයක් ගත යුතුය අර ડોක්ටර් මාදවත් හැමෝම කිව්ව දා මම කැලි කැලි හරි එකතු කරන්න බලන්න බලනවා මොකද ડોක්ටර් මාදවත් කිව්වා වගේ මේක මේ මේ ගීතේ ගෙදරක අපි ඉඳලා මෙහෙම බොහොම ලස්සනට කරන්න හදනවා කරන්න බෑ කියනවා නෙමෙයි හදනවා නමුත් ඒකට මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු මහා ධර්මස්කන්ධේ පලනෙලා ප්‍රතිඵලයක් ඇති කරගන්න නම් විශාල වෙහසක් ගත යුතු දෙයක්. මේ මේ ඉන්න සැප විහරණ ඔක්කොමත් එක මත ඉඳගෙන මේ part time මේක නිකන් අනිත් වැඩ අතරතුර කරලා ලබා ගන්න පුළුවන් දෙයක් කියලා හිතුවොත් එimhe ඒකත් අර පුද්ගලයෙක් ඉඳගෙන ලබා ගන්න හදන තවත් මෙඩල් එකක් බවටපත් වෙනවා. ඉතින් එහෙම නැතුව මේ සියල්ලම අතහැරීමක් ගැන කතා කරන මෙතෙන්දී පුදුමාකාර වෙහසක් වීර්යයක් කරගන්න වෙනවා. එහෙමනම් ඒ විදිහට දැඩි වීර්යයක් අරගෙන කටයුතු කිරීම නිසා ඇතිවෙනවා නම් කිසියම් తాවකාලික වූ ප්‍රීතියක් ඒව తాවකාලිකටපත් වීම නිසා එය නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත කරානම් කරනවා නම් මේ තුල මේ කිසියම් ආකාරයක ස්ථාපිත බවක් ඇති කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මේවා නම් කියවෙන්නේ යම් යම් දේවල් කිසියම් අත්දැකීම් මත අත්දැකීම් කියන්නේ නෙගටිව් පැත්තේ අත්දැකීම් මොකද මේ සමහර අවස්ථාවල අපිට තිබුණා අතීතයේ ඒ වලදී යටපත් වෙලා පුදුමාකාර සතුටක් ඇතිවෙච්ච අවස්ථාවක් හැබැයි ඉතින් ඒවට භාවිතා කරේ නැහැ භාවිතා බෞලිකතා කරේ නැහැ දිගින් දිගටම දිගින් දිගට කරා නම් අද මේ වෙනකොට බොහොම අතරින් තැන් රෙඩි ඉස්සරහින් ඉන්න හැකියාවක් තිබුණා වෙන්න තිබුණා නමුත් අර අන්න වීර්යයන් වැටිලා අප්‍රමාද වෙලා නිසා අර අපි කාටත් තියෙන මේ හැකියාව සහ ප්‍රඥාව ඒවා ඒවා ඉස්මතු නොකර ගැනීම නිසා අද මෙතන. නමුත් අපි ඒ හම්බෙන් ලැබෙන අවස්ථාවන් දිගින් දිගටම පරිහරණය කරා නම් අද මෙතන නොඉන්නත් තිබුණා. සමා වෙන්න ජයන්ත මහත්තයා මේ මම මාතුකම් පිට ගියක් දන්නේ නැහැ. යාත මහත්තයා නැවත ඔබතුමාට වෙන්න. තෙරුවන් සරණයි දලොත් මහත්තයා බොහොම පිං ඒ කාරණා මතක් කළාට ඔව් ඇත්තටම මෙහෙමයි හුඟක් වෙලාවට අර ද්වේෂයෙන් ඉපදෙනවා කියන එක ගැන සඳහන් කරනකොට අපි දන්නවා දැන් අනාගාමී තත්ත්වයටපත් වෙනකොට ද්වේෂය කියන එක සම්පූර්ණයෙන්ම නැති වෙනවා. නමුත් අනාගාමී තත්ත්වයෙන් පස්සෙත් උපදීමක් තියෙනවා. ඒක ගැන පොඩ්ඩක් මතක් කරනවා. ඒ ගැන තවදුරටත් හැමදේටම හිතන්න. මම හිතන්නේ ද්වේෂයෙන් සමහරවිට මම හිතන්නේ එතෙන්දී කියවෙන්නේ කාම ලෝකෙ ඉපදීම ගැන නේද? අනාගාමී පුද්ගලයා කාම ලෝකෙ ඉපදෙන්නේ නැහනේ. ඒ කාම ලෝකෙ ඉපදෙනකොට තමයි යම් කිසි කෙනෙක් වෙනකොට ඒ ද්වේෂසහගත ඒ ක්ලේශات අරගෙන එන බව කියවෙන්නේ. එහෙමයි මම හිතන්නේ ඒක ડોක්ටර් මාධව එහෙමද කිව්වේ? මොකද අපි ඒ ඒ ඒ ඒ වගේ පොඩි අපිට නොබෙල් පෙන්තනක් තිබුණොත් හදාගන්න මෙයා. ડોક્ટર මාද ඒක හදලා කෙටියෙන් ජයන්ත මාතර බාර දෙන්න. ඔව්. ඔව් කාම ලෝකයේ ඒ කියන්නේ කාම ලෝකයේ ඒ කියන්නේ දිව්‍ය ලෝකයේ මනුෂ්‍ය ලෝකයේ සතර අපාය ඒක. ඔව් ජයන්ත මාතර. බයි ඔව් ඔව් අත්ත වශයෙන්ම ඒ ඒ ගැන තව හිතලා බලන්න මම කියන්නේ ඒක හැම දිනම හැම එකටම එකඟ වෙනවා කියන එක නෙවෙයි තම තමන්ගේ ඥාන ශක්තිය හැටියට හිතලා බලන්න ධර්මයක් එක්ක ගලපලා උපාදානයක් තණ්හා මූලිකව තමයි තණ්හාවත් අවිද්‍යාවත් නිසා සසර සැරිසරන විදිහ තමයි මූලික වශයෙන්ම ධර්මදේශනාව සඳහන් කරලා තියෙන එකක් මම මතක් කරනවා ඒකට හිතන අවස්ථාවක් දෙන්න හොඳයි අපිට රොෂාන් මහත්මයා ඔබතුමාට පුළුවන් දෙක තියෙන ඔබතුමා නොඑක් විට මතු කරනවා අපි මේ කතා කරන මාතෘකාව යටතේ මදහස් අපත් එක්ක බෙදා ගන්න විශේෂයෙන්ම ද්වේෂය කියන ගැන අපි අද කතා කළේ ඒ සම්බන්ධයෙන් අත්දැකීමක් හෝ එමත් නැත්නම් යම් කිසි විදිහක ඔබ දකින විදිහ ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් අවශ්‍යයි මහත්මයා. ඔව් ඇත්තටම අද ගොඩාක්ම මේ ගෝචර වෙච්ච මානසිකාවක් විදිහට අද මට හිතුණා ද්වේෂය විතරක් නෙමෙයි අනිත් තියෙන ඒ කියපු ඒ තියෙන මේ ඔක්කොම ඇත්තටම මේ දැන් ඒ ඇති වෙන නැති වෙන ගතිය ඉතින් දැන් සමහරක් වෙලාවට දැන් මට වෙලා තියෙන ප්‍රශ්නයක් තමයි මම දැන් හිතනවා හැම වෙලෙම මම දැන් ටිකක් හොඳ තත්ත්වයක ඉන්නේ කියලා. ඉතින් ඒක අර අපි දැන් කියනවා කම්ප්ලේසන්සි කියලා ටිකක් ආ දැන් මම ටිකක් හොඳයි කියලා මේ ඊට පස්සේ සමාන වස්ත්‍රාවට අර ඒක දිගින් දිගටම මේක යන ගතිය දැන් ඒක අතරින්න කොහොම මේ මේ ක්ලේශ ධර්මයන්ගේ තියෙන මේ මේ ඒක නිසා අපිට ඊට වඩා වීර්යයක් අපිට තියෙන්න ඕනේ මේක දිගටම පවත්වාගෙන යන්න. ඉතින් මම කල්පනා කරන විදිහට අපිට මේ අපි අර කොච්චර නෑ කිව්වා. දැන් අධික සංඛාව කියන එක ගැන මම දැන් මේක පාඩේ හිතුවා දැන් අර Java නම් එහෙම කියලා කියනකොට දැන් මගේ අත්දැකීමක් කියලා කියන්න දැන් දැන් අපේ අතට මහගෙදර නුගේගොඩ කොට්ටුන අත්තේ ඉතින් ඒක ඇත්තට මම මේ <laughs> ලොකු කමකට කියනවා නෙමෙයි ඉතින් මේ එහෙම දැන් එහෙම හිතෙන්නේ දැන් අපේ තියෙන මේවා නිසා තමයි ඉතින් දැන් අපේ ගෙදර පස් දෙනෙක් හිටියා තාත්තා තිබුණකොට ලාස්ට් පිල්ලේක තියලා මගේ නම මම තමයි පොල්මකාරයෙක් දෙටත් නම් කළා නමුත් මම මගේ යුතුකම් පැහැරලා මම මේ මෙහෙට වෙලා ඉන්නවා ඉතින් ඇත්තටම අනිත් අය දැන් බූදල් නඩුවක් දාලා කොහොම මේ ඇත්තටම දුක් විඳිනවා ඉතින් එක එක්කෙනා යන්න බලනවා අපේ ඇත්තටම තව අක්ක කෙනෙකුත් ඉන්නවා නිවාස එකත් එයාවත් එක්කන් යන්න වෙනවා මේ සමහර එයා ඇත්තටම මෙඩිසිනුත් කළා එයාට පොඩ්ඩක් මේ ඒ ලෙවල් කරද්දිම ඉඳලම පොඩ්ඩක් එයාගේ ප්‍රශ්න තිබුණා. දැන් තමයි ඒක ඩෙන්ටිෆයි කරලා තියෙන්නේ එයාට ස්ක්‍රිප්ට් ප්‍රීමියර් හරි මොකක් හරි අර මානසික ලෙඩක් තියෙනවා කියලා එයා බෙහෙත් ගන්නකොට කොහොම හොඳට ඉන්නවා. ඉතින් දැන් සමහරක් වෙලාවට මම දැන් මට හොඳට මතකයි මම දැන් සමහරක් වෙලාවට කියනවා දැන් අපි කොහොම හරි මේක ඇත්තටම මේ මේ වගේ ප්‍රශ්න ඉතින් අනිත් අයටත් ඇති වෙන නිසා මම මේ මේ වගේ දේවල් දෙනකොට මේකයි කියලා අඳුරගන්න පුළුවන්කම දැන් මම ජයන්ත මහත්මයා මම ගැන හොඳට දන්න නිසා අපි ඒවත් ඉතින් සමහරක් වෙලාවට ඉතින් කතා කළා දැන් පුළුවන් ඇත්තට මේක ඇත්ත ඇති විදිහටම දකින්න මේකයි මේ වෙලාව වෙන්නේ මේකයි මේ වෙලාව වෙන්නේ කියන එක. දැන් සමහරක් වෙලාවට දැන් මම ඉස්සර දැන් මගේ ගැන නොකිය මම කියනවා මේ දැන් සමහරක් වෙලාවට මගේ ළමයින් මට වැඩක් නැහැ නමුත් මගේ තමයින්ට පියවරුම්ෙන් එන මේකක් තියෙනවනේ කියලා හරි කොහොම හරි ඉතින් ඕක තේරුම තේරුම ඇවිල්ලා ඉතින් මගේ තියෙන මොකක් හරි තණ්හාවක් තමයි ඒ ඒ මොකක් හරි මෙතන මට අයිතියක් තියෙනවා මේකෙන් මට අවශ්‍ය දේ ගන්න ඕනේ කියලා. ඉතින් යටිහිතකින් තියෙනවා දැන් ඊයක් හරි මෙතන හම්බුනොත් මගේ මොගෙජ් එකක් පොඩ්ඩක් මෙතන අඩු කරගන්නත් අවස්ථාවක් මෙහෙම තියෙයි. ඉතින් හොඳටම දන්නවා දැන් මේ අයට එහෙම දෙන්න තරම් එහෙම වත්කමක් නැහැ ලංකාවේ කොහොමද ඉන්නේ. Eh, ඉතින් eh, මේ eh, දැන් දැන් ඇත්ත ඇති සැටියෙන් දකින්නවා කියන්නේ දැන් සමහර වෙලාවට ඒ වගේ දේවල් වලදී ඉතින් අපි මේක අපි පිළිගන්නේ නැති නිසා සමහරක් වෙලාවට ලොකුවට ප්‍රශ්නත් ඇති වෙනවා මොකද අපි දැන් අර එකක් හංගගෙන නේ බෙහෙත් බොන්න හදනවා දුරට හොරා බෙහෙත් බොන්න හදනවා වගේ දැන් ඇත්තටම දැන් මගේ මම දැන් මේක මගේ තාමත් මේක මේ විදිහට මේක මේ අලුයකට සැඟවෙච්ච මේකක් වගේ මගේ මට හිතෙනවා මම මෑතක් වෙනකල්ම ඒක දැනටමත් දැනටත් යටපත් වෙලා දන්නේ අවුරුද්දක් විතර වෙලා වෙනකල්මත් මට පොඩි හරි ආසාවක් තිබුණයි කියලා මම හිතනවා. ඉතින් මොකද මේ ඒ කියන්නේ අපේ තියෙන ඒ ඒ ඒ තියෙන අපේ තියෙන තණ්හාවම තමයි තියෙන්නේ. දැඩි දැඩි ලෝභය. දැන් ඉතින් සමහරක් වෙලාවට මම දකිනවා සමහරක් වෙලාවට සමහර පැති වලින් ඒ යනකොට මේක යන ගමනෙන් අන්තිමටම මේගොල්ලන් ලොකු අමාරුවක වැටෙනවා සමහරක් දේවල් කරන්න හදනවා කොටත් දැන් ඔය කියනවනේ නඩු යන්නෝ මොකක් හරි ඒ කියන්නේ ඒ වගේ සමහර දේවල් ඇත්තටම බොහොම හිතා කරදර වෙන දේවල්. ඉතින් ඕවා අපහැරලා ඉන්න තරමට කොච්චර ඔළුවට සහනයක් එහෙම ලැබෙනවද ඒ වගේ මේ ඒක දැනෙන තරම් දැන් ඒ වගේම තමයි දැන් දැන් මම ප්‍රසිද්ධ <laughs> මට තරහ යන මිනිස්සෙක් එකක් අතරම ගොඩාක් මේ પરම්පරාවෙම එන දෙයක් වගේ කියලා හිතුණා. ඉතින් දැන් මම දැන් ඇත්තටම ගොඩාක් මේක දැන් මගේ ළමයින්ට උනත් ඒ වගේ දේවල් නෑන්න ඒක වග බැලලා ගැනීම මගේ යුතුකමක් විදිහට හිතලා තමයි දැන් ගොඩාක් දුරට මම ඇත්තටම නමුත් ඉතින් අර කොච්චරුණා සමහරක් වෙලාවට මේ ඇත්තටම දැන් මට ඔෆිස් එකේ මට වැඩි තරහ යන්නේ නැති නිසා මම ගොඩාක් ජයග්‍රහණ ලැබලා තියෙනවා. නමුත් පහුගිය සිකුරාදා ඇත්තටම මට හොඳටම මේ දෙයක් ගැන පොඩි ඒ කියන්නේ ඒකයි මම කියන්නේ දැන් අපිට නමුත් ඒ දවස්වල දැන් ඕක තේරෙන්නෙත් නෑ මේකයි උනේ මෙහෙමයි උනේ කියලා දැන් දැන් අන්තිමට බලනකොට මගේ පැත්තෙන් ඒක අර දුක්ගලභාවය කියන එක තමයි දැන් ඒක තේරුම් අරන් ඉන්නකොට පස්සේ හරිය අපිට තේරුම් ගන්න පුළුවන්. පස්සේ හරිය ගිහිල්ලා ඔක ඇපලොජයිස් කරලා හරිය මොන හරි විසඳුමක් කරගන්න පුළුවන් ඔක හරියට හරියට දකින්නවනම්. ඉතින් ඒකයි මම මම නම් ඇත්තටම බොහොම මේ හැමෝටම මේ පුතක්ඥ වෙනවා. දැන් අර කිව්වා වගේ අපිට මේ පහුගිය කාලෙක දැන් දැන් අපිට ඇත්තටම දැන් දැන් ඔය කියප හැම දෙයක්ම තියනවා කියන්නේ දැන් මටත් ඔය කම්පයා කරන ගතිය අනිත් අය කොහොමද ස්පෙෂලි දැන් සමහරක් වෙලාවට මම ජයන්ත මහත්තයාව දන්න නිසා සමහරක් වෙලාවට මම ඒක තේරෙනවා ඇති මම ඉතින් හැම වෙලේම ඉතින් කම්පයා කරනවා දැන් දැන් ඉතින් මම මම හැබැයි හොඳටම පිළි අරගෙනක් තියෙනවා මට ඒ තත්වයෙන් යන්න බෑ කියන එක. ඉතින් ඒ වුණාට දැන් මමත් ඉතින් ලොකු ප්‍රයත්නයක් දරනවා හැම පැත්තෙම දැන් කොහොම හරි ඒකේ ඒකේ මම හිතන්නේ වැරද්දක් තියෙනවා කියලා දැන් <laughs> යන ගමනේ මේ මොකද මේ ඒ ඒ පැත්තෙන් ඇත්තටම අපි පුළුවන් තරම් අපි ඉදිරියට යන්න ඕනේ. තාමත් ඉතින් ඒ ඒ තියෙන අපේ තියෙන පව් නිසා අපිට අවශ්‍ය මේ ඊර්යා ඒ අවශ්‍ය තරමට ඒවා ලැබිලා නැහැ. නමුත් මම මේ වැඩියෙන් කාලය ගතද දන්නෙත් නැහැ. මම මේ වුණාට මට දැන් හිතුවේ තමයි දැන් අපිට මේක බය නැතුව අපිට මොන හරි දෙයක් මෙහෙම වුණා මෙහෙම හිතුණා මේ වගේ දෙයක් කියලා අපිට මේ වගේ ෂෙයා කරගන්න පුළුවන් ලැජ්ජාවක් නැතුව ෂෙයා කරගන්න පුළුවන් දෙයක් සමහරකට මට හිතෙනවා මට මගේ වයිෆ් එක්ක වුණත් සමහරట్లాට කියන්න බැරි දෙයක් මට මේ කල්යාණ මිත්‍රයන්ත් එක්ක කියන්න පුළුවන් මොකද අර හොඳටම මම දන්නවා මාව මිස්અන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේ නැති තත්ත්වයක්. ඉතින් ඒකෙදි එතනදී මම කියන්නේ ඉතින් වැරදි විදිහට අපි වටහා ගන්න දේවල් මේ අපි අර ඒ විදිහට පිළි අරගෙන එතනින් යන්න පුළුවන් නම් ඒ ඒ ඒක ලොකු මේ මේ පිටුහලක් වෙනවා අපේ ඉදිරි ගමනට. අතරම මම ගත්ත ලොකුම ජයග්‍රහණය තමයි අතර මම මේක දකින්නවා දැන් මගේ ළමයි මේ තහම් පස්සලට ආවා දුකටම මේ පොඩි ළමයා තාමත් යනවා. ඉතින් ඒවෙන් අපිට බොහොම මේ මේ අපේ අධ්‍යාත්මික ගුණ වගාව දියුණු කරගෙන අපිට මේ සමහරක් වෙලා මම මේ ජයන්ත මහත්මයාත් එක්ක මේ ගිය සතියේත් මම කිව්වා දැන් මට මොනවා හරි දෙයක් කරලා කියන්න පුළුවන් තත්ත්වයක් සහ දැන් ඔයගලන්ට උනත් දෙන්නත් මම බැදී ඉස්සර කතා කරන්න කැමති නෑ මම ජයන්ත මහත්මයාටත් එහෙමත් කියන සමහරක් වෙලා මගේ කියන්නත් එපා කියලා මේ ඉතින් ඒ වගේ ඉතින් ඇත්තටම හරිම මේ ඒක ඇත්තටම ලොකු ආඩම්බරයක් නෙමෙයි අපිට අර දැන් තියෙන මේ මේ මම හිතනවා අර පස් ප්‍රීති පස්සද්දී වගේ ඒ වගේ හොඳ ගති ගුණ ඒ වගේ දේවල් තමයි කියලා. ඉතින් අපිට ඒවා තේරුම් ගන්න මේ විදිහට අවස්ථාවක් ලැබිච්ච එක ලොකු දෙයක් කියලා හිතනවා. දිගින් දිගටම ඉතින් මේක කළා අපි ප්‍රාර්ථනා කරන මේ දේ අපි ලබා ගන්න අපලම් කියලා දිගින් දිගටම මේ වීර්ය කරගෙන යමු. හැමෝටම අහගෙන ඉඳලා තෙරුවන් සරණයි. මට ලබන සතියේ මෙහි සීල ව්‍යාපාරයක් තියෙනවා සමාජකට සම්බන්ධ වෙන්න බැරි වෙයි. ආ තෙරුවන් සරණයි බොහොම පිං මතක් කරලා රොෂන් මහත්මයා මේ ඒ වගේම රොෂන් මහත්මයා මේ කිව්වා වගේම කියන්නේ අපි අර පුද්ගලයෙක් මෙතෙන්දී යමක් කියනවා ඒ කියන දේ නෙවෙයිනේ ගන්නෙ. එම අපි පුද්ගලයෙක් කියන ඒ සංඥාව නැති කරන්න උත්සාහ කරන පිරිස අපිට එහෙම එකක් මෙතන කාටවත් එහෙම එකක් තියෙන්නේ නැහැ. ඒ වගේ මේ කියපු හැමදේම පුද්ගලයෙක් ගැන කිව්වා කියලා අපි ඒ ගැන දැන් සත්‍ය ඒ කියන්නේ මේ මහත්මයා කියපු යම් යම් දේවල් වලට අපි පිළිතුරු දෙන්න හදන්නේ නැහැ මෙතන කවදා. මම කියන්නේ මේ සාකච්ඡාවේදී නෙමෙයි ඉදිරි සාකච්ඡාවේදී පවා විශේෂයෙන්ම අපි මේ යම් යම් ඉදිරියෙන් මන් තියාගෙන කතා කරන චිත්‍ර මහත්මිය ડોක්ටර් මාධව ජයන්ත මහත්තයා වගේ අයට පවා මේ කියන්නේ. එතකොට මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න යන්නේ නැහැ අපි. රෝෂන් මහත්මයා යම් කිසි දෙයක් කිව්වා නම් පෞද්ගලික සම්බන්ධ කරන මේ ප්‍රශ්නෙට උත්තර දෙනව නෙමෙයි. ඒ ලක්ෂණේ මනුෂ්‍ය ලක්ෂණයක් හැටියට හිතේ තියෙන්න පුළුවන් යම් කිසි සත්ත්ව පුරුතුන්ගේ ලක්ෂණේ දැනගෙනගෙන ඒ ලක්ෂණේ සම්බන්ධව තමයි අපි කතා කරන්නේ. මම හිතන්නේ නේද? සාකච්ඡා පුරාම. එතකොට කවදාවත් අපි එක පුද්ගලයෙකුට උපදෙස් දෙන්න යන්නේ නැහැ. මොකද එතකොට අර මේ පුද්ගලීකරණය වෙනවා සාකච්ඡාව. එතකොට ඒ තුළ කල්‍යාණ මිත්‍රයන් තමන්ගේ දේවල් ওই විදිහට ලස්සනට කියන්නේවත් නැති වෙයි. දැන් අද එතුමා මේ විදිහට කියන්නේ මොකද මේ කියන්න පුළුවන්කම ඇතිවීම මහ පුදුම ජයග්‍රහණයක්. මම සාකච්ඡා මුලත් කිව්වා මමත් ඒක අත්දැකලා තියෙනවා. අපිට ඉස්සර කියන්න බෑ මොකද අර මම කියන එකෙන් වහගන්නේ අපි ඉන්නේ. මානේ මම කියන එකෙන් වහගෙන ඉන්නද කියන්නේ. දැන් ඒක ටික ටික කැඩීගෙන කැඩීගෙන විතරකඩුව කැඩීගෙන කැඩීගෙන යනකොට දැන් මේ ලක්ෂණ හැටියට කියන්න පුළුවන්. ඕවා ගැන hina වෙන්න පුළුවන් ඊට පස්සේ නේද? ඉතින් බොහොම අගන රොෂන් මහත්මයාගේ දියුණුවත් ඒ වගේම ඒ වගේ දේවල් බෙදා ගැනීමත්. ඉතින් ඒ කියනකොට ඒවා අපි අපිට ආදේශ කරගෙන ওই ඔයනි ලක්ෂණ අපිටුල ඇති වෙන විදිහ තමයි බලමින් හිටියේ. ඒ කියන්නේ මට හිතුණා දැන් යම් කිසි අවුරුදු 4කට 5කට ඉස්සෙල්ලා මට මටත් ওই ලංකාවේ තිබිච්ච ඉඩමක් එහෙම මට බොහොම ඕනකම තිබුණා දෙන්න මේ මේ මේ කාට හරි මේ පන්සලකට පන්සලකට කියන්නේ මේ කාට හරි පන්සලක් හදාගන්න වගේ වගේ දෙයකට මම අවංකව කියනවා දැන් අද වෙනකොට ඒ එදා තිබිච්ච ඒ මේ මේ ඒ කිලිම් නිකන් දීලා දාන්න කියන එක නෑ ටිකක් අඩු වෙලා දැන් මොකද මගේ මම කලින් කිව්වා කියලා භාවිතා කරන ගතිය මගේ පහුගිය කාලේ මේ ප්‍රතිපදාව භාවිතා කරන ගතිය ප්‍රැක්ටිස් කරන ගතිය කිසියම් අඩුවක් තියෙනවා. ඒ නිසා ඒ නිසා මම කියන්නේ ඔය තියෙන ඔය දැන් දකින්නාව හොඳ ලක්ෂණ 100 කිසිවක් ස්ථිර නැහැ. ඒවත් මේ අර තමන්ගේ භාවිතා බහුලීකృత කරන තත්ත්වෙමත් තම තියෙන්නේ. ඒක නැති කරනකොට ඔය කිව්ව දේවල් යමමයිට නැති වෙගෙන අඩු වෙන්නත් ඉඩ තියෙනවා. එහෙනම් මේකට සරල රේඛීව උඩින් උඩට උඩින් උඩට දියුණු වෙන ගමනක් නෙමෙයි හිතක තියෙන්නේ. වැටි වැටි වැටි වැටි යන දෙයක්. ඒ නිසා අර ප්‍රධානම දේ තියෙන්නේ මේ කතා කරන දේවල් දැනගෙන හඳුනගෙන යෙදෙන ප්‍රතිපදාව දිගින් දිගටම දිගින් දිගටම කිරීම. එයමයි ප්‍රතිපදාව ඊට එහා දෙයක් නැහැ. ඉතින් එහෙම පරමාර්ථ කරගෙන මම මේ මතක් කියලා කියනවා. එහෙම පරමාර්ථ කරගෙන හෙට සඳුදා දවස සඳුදා දවසේ ඉඳන් උදේ 5:00ට මම කිව්වා කල්පනා මිත්‍රෝ කියපු දෙනකොට මේ අපි චිත්‍ර මාත්මියට මම ආරාධනා කරා ශ්‍රීමති මාත්මියට ආරාධනා කරන්න බැරුණ නැති මේ හිතේ නෑ පදුසි මාත්මියට ආරාධනා කරා ඔස්ට්‍රේලියාවේ වෙලාවෙන් උදේ 5:00ට මම ස්කයිප් එකට එනවා දෙතුන් දෙනෙක් හිටියොත් එකතු කරගෙන මේ මට උපකාරය සඳහා ඉන්න කියලා මම කිව්වා මේ අපි භාවනා කරනවා විනාඩියක් දෙකක් තුනක් වුණනම් අර මේ මේ පූර්වකෘතියක් කරයි ඊට පස්සේ සාකච්ඡා කරන්නේ භාවනා කරනවා ඔස්ට්‍රේලියාව වෙලාවෙන් හතමාරු තුන වෙනකම් පැය දෙකක් විතර මේ කැමති කයට කැමති කැමති වෙලාවට එළියට යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. හයට යන්න පුළුවන්, හයමාට යන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එහෙම කරනවා. ඒක මට උපකාරයක් හැටියට මේ මාව යොමු කිරීමක් හැටියට එන්න කියලා මම හිතවත් කල්යාණ මිත්‍ර කියලා දෙනකොට කිව්වා. චිත්‍ර මහත්මිය ශ්‍රීමති මහත්මිය මේ පත්මසි මහත්මයා ඇතුළු සුනිත්‍ර මහත්මයා දෙනවා කිව්වා ඒ වගේ අයට. ඉතින් මම ඒකත් මතක් කරලා අනවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. මෙතන හිටු කඩලා මෙතන කැමති නම් එන්න පුළුවන්. මේ මතක් කරේ අර අවශ්‍යතාවය තියෙන්නේ මොන මොන විදිහෙන් හරි යොමු වීමයි. ඒක අර වාඩි වෙලා කරන භාවනාවක් ගැන ඒ කිව්වේ. නමුත් ඒම නෙමෙයි අපි ඉස්සර චන්ද්‍ර මහත්තයා කිව්වාගේ හැම වෙලෙම බලන්න යොමු වෙමු. නමුත් වාඩිලා කරන භාවනාවකින් මට නම් මේ මේ වඩා ටිපෙක් ඉෆෙක්ටිව් ගතියක් තියෙනවා මේ වෙනකොට. ඉතින් ඒ නිසා එයත් කළ යුතුමයි කියලා හිතෙනවා. හොඳයි මේ ડોક્ટર මාධව ඔබතුමා නිහඬව හිටින්ද ඔබතුමාට මෙන්න. බොහොම පින් බොහොම පින් මම හිතන්නේ අපි ගොඩාක් ප්‍රායෝගිකව මේ කට්ටියගේ මම මේ බොහොම අගය කරනවා ඇත්තට මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැමදාම අපි එහෙම තමයි වෙන්න ඕන අර මැනික කතාව එහෙම බොහොම හොඳයි. ඒ අගයන් දෙන එක නිසාමයි මේ වේදනාව වලට අගයන් දෙන නිසාමයි මේ මැනික් කතාව අපිට ගන්න තියෙන්නේ. මම හිතන්නේ හැමෝම මේක දන්නවා. ලිපුක් මහත්තයා මම හිතන්නේ හොඳ දෙයක් අපිට එකතු කරා. අර මේ මම සමාධියෙම ඉන්න ඕනද මම ඇත්තටම සමාධියටම තමයි කැමති මට සමාධියෙම ඉන්න ඕන මෙන්න මේ දේවල් මට ඇවිල්ලා දේශයක් ඇති කරනවා ඉරිසියාවක් ඇති කරනවා කියන මේ தත්ත්වය මම කොහොමද වලක ගන්න කියලා. බොහොම හොඳයි. හැබැයි ඔතන සමාධියෙන් නෙමෙයි ඔක නවතින්නේ. මොකද සමාධියත් දැන් ඔතන ඔය ඇත්තටම තියෙන්නේ ඒක වංචනික ධර්මයක් කිව්වොත් මම හිතන්නේ ඒක මේ වෙන විදියකට තේරුම් ගනි අපි එහෙම කියන්න එපා. ඕකත් Tamange දියුණුවේ යම් හිණිපෙත්තක් විතරයි. මොකද අපි මොනවා හරි දෙයක් කරන්නේ ධානවලට යන්නේ ඉස්සරහට ගිහිල්ලා සමාධිය නැති කරගන්නේ මෛත්‍රිය වඩන්නේ ඔය ඔක්කොම දේවල් කර්මාව මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ඛා ඔක්කොම කරන්නේ මේ යම් කිසි විදියකින් මේ දුකයි කියලා යම් අවබෝධකින් අවබෝධයක් අරගෙන ඒකෙන් යම් ප්‍රමාණයකට මිදලා ඉන්න තමයි ওই ටික කරන්නේ හැබැයි කවදක හරි ඔන්න ඔය ටිකත් අපිට අතහරින්න වෙනවා. දැන් අපේ තථාගතයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ මොනම හරි සංස්කාරයක් හැදුවනම් මොනම හරි සංස්කාරයක් අපි හැදුවනම් අපි ඔය සමාධියක් ඇති කරගත්තා කියන්නකො ඒ සමාධිය පවා සංස්කාරයක් ඒ සංස්කාරය සමතේකටපත් කරගන්න තත්වයකට හැබැයි මෙන්න මේකයි ගැහුවත් ගහන්න බැන්නොත් බනින්න ඉන්න කෙනා දැන් ටිකක් හොඳයි දැන් මෛත්‍රිය හෝ වෙන යම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා හෝ වෙන යම් ක්‍රමයකින් දැන් ටිකක් සැපයක් ලබනවා. මෙන්න මෙතන අනවබෝධය තමයි මට දේශයක් ඇති වෙච්ච ගමන් දේශයක් කියන්නේ සංස්කාරයක්. මේ සංස්කාරය මොනවා කර දැන් උදාහරණයක් විදිහට ගන්නකො මම දැන් මට ලැබෙන්න තියෙන ලාභයක් වෙන කෙනෙකුට ලැබෙනවා කියලා හිතලා දැන් අපි හිතමුකෝ මොකක් හරි මොනවා හරි දෙයක් අපි හිතමු අඹ ගෙඩියක් කියලා. ඒ අඹ ගෙඩිය වෙන කෙනෙකුට ලැබෙනවා මට ලැබෙන්නේ නැහැ කියලා මම මේක කොහොම හරි ගන්න ඕන කියලා එයා පිළිබඳ දේශයක් ඇති කරගත්තොත් මගේ පළවෙනි දික්තියේ ප්‍රශ්නය තමයි මේ මනුස්සයා මේ අඹකිඩියෙන් ලාභයක් ලබනවා මට ඒ ලාභය ලැබෙන්නේ නැහැ කියන එක. අන්න බලන්න තථාගතයන් වහන්සේ අපිට දේශනා කරේ මේ 31 ලෝකෙම මොන වේදනාව මොන සංඥාව මොන සංස්කාර තිබ්බත් ඒක කෙලවර වෙන්නේ જાතියකින් ඒ જાතියින් කෙලවර වෙනදී දුකෙන්ම තමයි කෙලවර වෙන්නේ සංස්කාරයක් හැදුවනම් ඒ සංස්කාරය යම් කිසි කාලයක් පැවතිලා ඒක නිරෝධ වෙනවා ඒක නැති වෙලා යනවා ඒක නිසා අපිට අර පළවෙනිම අර මිනිස්සයා මේකෙන් ලාභයක් ලබනවා හෝ මෙයාමට අනර්ථයක් කරනවා හෝ එයා එයා හදන සංස්කාර මේ මොනවා හරි ලාභයක් ලැබෙනවා කියන මගේ මිච්ඡාදිත්‍යය මම අතහැර ගන්න ඕනේ. අන්න එහෙමයි. මේ හැම මෙතනින් වෙන්නේ මොකක්ද දන්නවද? මෙන්න මෙහෙම තමන් හිතන්න පටන් ගත්තම නිවන මම මම හැම වෙලේම මේ ධර්ම සාකච්ඡාවේදී මම කීප පාරක් මතක් කරලා දීලා තියෙනවා. මම හැම වෙලේම මම උත්සාහ කරන්නේ නිවනට හිත තියන්න. ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පරිනිස්සග්ගෝ තණ්හා කියෝ නිරෝධෝ නිබ්බාණං කියන එකටම හිත තියන්න. නිවන විතරයි අල්ටිමේට් සැපත මේ සමාධින් වේවා මෛත්‍රීන් වේවා මොනවා කරා ඒව සංස්කාර ඒවයි මම යම් කිසි ප්‍රමාණයකට මේව මේව කරගන්න පුළුවන් හැකියාව යටපත් කරගන්න පුළුවන් හැකියාව මට තියෙනවා හැබැයි මම කොහොම හරි කාගෙරේ හෝ දේශයක් හෝ ඉරිසියාවක් හෝ මොනම දෙයක් හරි ඇති කරගත්තා නම් එයා කෙරෙහි කරන සංස්කාර මේ සංස්කාර හැදුවොත් එයා හෝ මම හෝ දෙන්නම හෝ මෙම සංසාරයේ තවදුරටත් જાතියක් වෙලා මේවා ගෙවන්න අපිට එන්න සිදු වෙනවා මොන වේදනාව මම වින්දත් මෙන්න මේවත් සංස්කාර මේවා ගෙවන්න මට එන්න වෙනවා අනිත් ලොකුම දේ තමයි තව ලොකු දෙයක් මම කරනවා බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙනවා අපිට මේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ තව කෙනෙක් ලාභයක් ලබනවා. අර අර තොර වෙන්න හදනවා. එහෙම නැත්නම් තව කෙනෙක් ලාභයක් ලබනවා මට මේ ලාභය අහිමි වෙනවා කියන කතාව. එහෙම නැත්නම් මොනම හරි දෙයක් මම පොරක් වේවා එහෙම නැත්නම් මේ මොනවා හරි දෙයක් කාට හරි දෙන්න කියනම හැම වෙලාවකදීම තමන් මතක් කරගන්න මම මේක නිතරම කරන දෙයක් මම අර මතක් කරලා ඇති මේක ඇණයක් ඇණයක් හෝ එහෙම නැත්නම් සංස්කාර සංස්කාර කියලා අපි මතක් කරගන්න එහෙම මතක් කරගත්තොත් මොනවා හරි දෙයකින් හිත වෙනස් කරගන්න බලන්න මොනවා හරි දෙයක් ඉස්සරහට ඇවිල්ලා නිවන නිවන හෝ නිල් නිල් හරි මොනවා හරි දෙයක් කියලා තමන්ගේ හිත වෙනස් කරන්න ඒ එන ආවේගයන් ටික. මොකද අපිව අභිභවා යන ආවේගයන් ටිකක් තමයි මේක එන්නේ මොනවා හරි දෙයකින් 1 2 3 4 5 කියලා හෝ මේක අර ඉන ආවේගය තමන්ට වළක්ව ගන්න පුළුවන් නම් එතනින් පස්සේ හිතලා බලන්න බොහෝම වෙලාවට තමන්ට අවබෝධ වෙයි. ඒ අනිත් එක තමයි මම කරපු දෙයක් තමයි දැනට කරන දෙයක් තමයි චිත්තානුපස්සනාවේ මට මෙන්න මේ දේ උනේ මට මෙන්න මේ දේශය ඇතුනේ කොහොමද මට මෙන්න මේ ඉරිසියාව ඇතුනේ කොහොමද බය නැතුව ආපස්සට බලන්න මට මෙන්න මෙතන මම මෙන්න මේ නිත්‍යයි මෙන්න මේ දේ සැපයි මෙන්න මේ දේ මෙයා මේකෙන් සතුටක් විඳී කියන එක අභිභව මට මේ හරියටම තේරුම් ගන්න බැරි වෙච්ච නිසා නේද මට මෙන්න මේ දේශය ඇති උනේ කියලා ආපස්සට ගිහිල්ලා ආවර්ජනය කළා අර චිත්තානුපස්සනාවේ විදියටම මේ තමන්ගේ චිත්තය වැඩ කරපු විදිය බලන්න ඒතනින් පස්සේ එක සැරයක් ඕකේ දෙසරයක් ඕකේ තුන් සැරයක් හතරවෙනි සැරේට ඕකේ එන්නෙම නැහැ ඒක නිසා එහෙම තමන්ගේම ආපසට ආවර්ජනය කරලා මේක බලලා තමන්ගේ තියෙන අඩුපාඩු හදාගන්න ඔහොම ඉන්නවනම් හැම දෙයකටම දැන් උදාහරණයක් විදියට අල්ල අපිට මිදුලක් අතු ගන්නකොට දැන් මම හොඳ උදාහරණයක් කියන්නම් මේ ඊයේ භාවනාවකට ගිහිල්ලා මට වෙච්ච වැඩක් මම මේ දෙන්නටම හොඳටම එක්කෙනෙක්ගේ කූඹියක් දුවනවා දැකලා ඒ කූඹියා මේ අර එතන තිබිච්ච ගහකට මේව කරන්න ඒ ගහට මේව කරන්න ඒ කූඹියා ගහට අරින්න හදන වෙලේ ඒ ඒ කූඹියා මේ ගහට වැටුණා නැති නිසා මෙයා ගහට තට්ටු කරන්න ගියා. ගහේ හිටියා තව කූඹි. එතකොට අන්න අනිත් එක්කෙනාටක් ගාලා බොහොම මේ උද්‍යෝගයෙන් බොහොම එකපාරට පැන්නා වගේ ඕකට තට්ටු කරන්න එපා තව කූඹි ඉන්නවා මැරෙනවා කියෝ. හැබැයි මම හිතෙන්දි මට මම මේ මගේ හොඳකමක් කියනවා නෙමෙයි. මට මම ඒ දේ දැක්කා. මට ඒ ගැන නාම රූප ඇති කරගන්න කිසිම දෙයක් මම මේක හොඳ හෝ නරක වෙන්න පුළුවන්. හැබැයි මට ඒතෙන්දී අර උද්‍යෝගයෙන් ගිහිල්ලා ඒක නවත්තන්න හෝ ඒක එපා කියන්න හෝ එහෙම කිසිම දෙයක් මට හිතුනේ නෑ මම කිව්වා ඒ දෙන්නටම ළඟට කතා කරලා කිව්වා මෙන්න මෙහෙම විතක්ක ਵਿਚාර ඇති කරගන්න එපා එහෙම වුණොත් දැන් උදාහරණයක් විදියට මොනවා හරි වෙන දෙයක් දිහා Tamanට විතක්ක ਵਿਚාර නැතුව බලාගෙන ඉන්න පුළුවන් හැකියාව ඇති කරගත්තොත් අන්න එදාට තමයි අපි දිනුම් වෙන්නේ ඒක නිසා මෙන්න මේක හොඳට මතක තියාගන්න ඕනම දෙයක් Tamanට තමන්ගෙම කුණු අවශ්‍ය ගන්න නිසා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ ඕනම දෙයක් ඒකට වෙන්න දීලා තමන් ඉවසගෙන බලාගෙන ඉන්න පුළුවන් හැකියාව වැඩි දියුණු කර ගැනීම තුලින්ම තමයි මෙන්න මේ ශනික දේශය ශනික ඉර්සියාව ශනික ලෝභය නැති කරගන්න පුළුවන් වෙන්නේ මොකද අපි හොඳටම දන්නවා මේ විතක්ක ਵਿਚාර ඇති වෙච්ච ගමන් ඒ වයින් තමයි අපේ මේ වාචී සංකාර කාය සංකාර තාන් දියුණු වෙන්නේ ඒව ටික නැති කරගෙන දෙයක් දිහා සමහර දෙයක් දිහා නාම රූප ඇති කරගන්නේ නැතුව Tamanට බලාගෙන ඉඳීමේ හැකියාව Tamanට දෙයක් කට රියැක්ෂන් එකක් නැතුව ඉඳීමේ හැකියාව ඇති කරගන්න උත්සාහ ගන්න ඔතනින් පස්සේ Tamanට වෙන්නේ ඇත්තටම මේ තුන් ලෝමේ 31 තලයටම මෛත්‍රිය. මොකද හැමෝම ඉන්නේ දුකේම. හැමෝම මේ 31 තලයේ ඉන්න ඕනම කෙනෙක් ඉන්නේ දුකේම. මට ප්‍රශ්නයක් තියෙනවද? එයා කරන වැඩෙන් එයා ලාභයක් ලැබුවයි කියලා. මොකද ඒ ලාභෙ ලැබුවත් මම දන්නවා මේ ලාභ ලැබීම ඉවර වෙන්නේ දුකෙන් කියලා. මට කොහොමද ඒකට ඉරිසියාවක් ඇති වෙන්නේ? මට කොහොමද ඒකට දේශයක් ඇති වෙන්නේ? මොනම හරි සංස්කාරයක් කරා නම් මේ 31 තලයේ මොනම හරි හරි වේදනාවක් මං වින්දනම් මොනම හරි සංඥාවක් මං ඇති කරගත්තනම් ඒ ඔක්කොම දුකෙන් කෙලවර වෙනවා නම් එහෙම නැත්නම් ඒ ඔක්කොම දේවල් අනිත්‍ය නම් මට මොකද්ද තියෙන ප්‍රශ්නේ මට එකම දේ තමයි මේ 31 තලයේම ඉන්න හැමෝටම මෛත්‍රිය කරන එක මේ උඩ කරණම් යට කරණම් ගැහුවත් මේ අපි ඔක්කොම මම පවා අපි ඔක්කොම දුකේ ඉන්නවනම් මට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්න විදියක් නැහැ මට දේශයක් ඇති වෙන්න විදියක් නැහැ මට මාන්න සම්බන්ධයක් ඇති වෙන්න විදිහක් නැහැ. මට ලෝභයක් ඇති වෙන්න විදියක් නැහැ. මේ 31 තලයේම ඉන්න සියලුම සත්වයෝ දුකින් ඉන්නවා නම් අන්න මට මෛත්‍රී අප්‍රමාණයට යනවා. මෛත්‍රී අප්‍රමාණයට යනකොට Tamanට ඕනම දෙයක් දිහා ඕනම වෙලාවක් ඕනම කෙනෙක් කියන දෙයක් අල්ලපු ගෙදර බල්ලා බිරුවයි, Tamanගේ බල්ලා බිරුවයි, Tamanට අයහපතක් උණයි කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේ අයහපත් වෙන වෙන වෙලාවෙදිම හිතන්න මම සංස්කාරයක් හදාගන්න ගත්තොත් මං ඒක ගෙවන්න යනවා අනිත් කට්ටියටත් සංස්කාර හදන්න නැතුව මමත් සංස්කාර හදන්න නැතුව නිවනටම මම හිත තියනවා මෛත්‍රී අප්‍රමාණට මම හිත තියනවා ඔන්න මෙහෙම තමයි මේක මම දැනට ගලව ගන්න විදිය සම්මා සම්බුදු සරණයි බොහොම පිං මාද මහත්මයා ඩොක්ටර් මාද හොඳයි සේන මහත්මයත් ඒ වගේම හිරාන් ගබ්සිංහ මහත්මයත් ගොඩක් වෙලා අපිත් එක්ක සාවධානව රැඳී හිටියා මම මුලින්ම සේන මහත්මයාට යොමු වෙන්නම් ඔබතුමාට හැඟෙන හැටියට අද මම හිතන්නේ අපි මුලින්ම කතා කරේ මේක දකින්න එකයි මම හිතන්නේ ගැන හොඳට පැහැදිලි කිරීමක් කළා මම හිතනවා දැන් අපිට ලැබිලා තියෙන කෙටි කාලය විශේෂයෙන්ම අපේ ප්‍රතිපදාව එහෙම නැත්නම් මේ ධර්මය පුහුණු කරන කෙනෙක් හැටියට කුමන විදිහකටද මේ ක්ලේශ ධර්මයන් ප්‍රතිවිරුද්ධ එහෙමත් නැත්නම් මේ ක්ලේශ ධර්මයන්ගෙන් අපි අත්විඳීමට ගන්න වෑයම ගැන පොඩ්ඩක් අපිට සාධුපත් පැහැදිලි කරගත්තොත් හොඳයි සෙන් මහත්මයා ඔබතුමාට පුළුවන් එකතු වෙන්න. තිරුවන් සරණයි. ඊටම හොඳ සාකච්ඡාවක් ඊටම හොඳ කරුණු ගොඩක් කියුණා. මාධ්‍ය මාත්මය චිත්‍ර මාත්මය දල්වත් මාත්මය තෙවගේ ජයන්ත මාත්මය තත්ව සියලු දෙනාම විශේෂයෙන්ම දෙටුක් මහත්මයා විශේෂයෙන්ම මගේ හිත ඇඳිලා ඇඳිලා ගියේ මම හිතන්නේ අවිචා කියන එකටම පොදු වෙන්න පුළුවන් මට හිත ඇඳිලා ගියේ චන්දන මහත්මයා කියපු එකයි චන්දන මහත්මයා කියපු ක්‍රමයයි ඒ ක්‍රමය දැන් ඒ මහත්මයා කිව්වේ ඒක ලැබෙන ඒ යම් කිසි තරහක් නැත්නම් දේශයක් කියන්නේ යම්කිසි කෙලෙෂයක් නැතු වෙන වෙලාවට එතෙන්දී ඒක අඳුනා ගැනීමෙන් ඒක යටපත් කරගන්නවා කියන එක. ඉතින් ඒකයි මම හිතන්නේ මෙතන ක්‍රමයක් මට තේරෙන්නේ මේ මාත්‍යා කියලා කිව්වා එතන ඒ කරපු ක්‍රමය. ඒ ක්‍රමය තමයි මටත් හිතෙන්නේ නිවැරදි ක්‍රමය කියන එක. ඉතින් මට තවත් එකතු කරන්න තියෙනවා නම් එතෙන්දී මට එකතු කරන්න තියෙන්නේ යම් කිසි දෙයක් කියන ලෝභයක් හරි ද්වේෂයක් හරි ආවහම ඒකේ ආදීනව බලන්න පුරුදු වුණොත් ආදීනව මොකද මේ දැන් මට දේශයක් මතු වුණා. ඒ දේශයෙන් මට මොකද්ද වෙන්නේ? ඒක ආදේශය ආදීනවේ බලන්න පුළුවන් නම් ඒකෙන් මට අරගන්න ලේසි කියන එක මගේ අත්දැකීම් වලින් මම දන්නවා. සමහර වෙලාවට ආදීනව අපිට පේන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් මම කැමති චිත්‍රපටයක් බලන්න. ඉතින් මට මේක ආදීනවේ පේන්නේ නැහැ. ඇයි මේ චිත්‍රපටය බලන එකේ මොකද්ද වරද්ද? කාටවත් කරදරයක් වෙන්නේ නැහැ. කිසි කෙනෙකුටවත් කරදරයක් වෙන්නේ නැහැ. මම මම පැත්තකට වෙලා එක බලනවා. ඉතින් මේක අර මට පේන්නේ නැතිකම මට ආදීනව පේන්නේ නැතිකමම මගේ ඒ දියුණුවට බාධාවක් වෙනවා. ඉතින් මේ ආදීනව බලන්න පුරුදු වෙන එක මේකේ තියෙන යම් කෙසේ දැන්වත් කෙනකින් අහගෙන මොකද්ද මේකේ තියෙන වරද්ද කියලා දැනගත්තාම එතකොට ඒක තේරෙනවා මෙතන මේ චිත්‍රපටය බැලීමේ වරද තියෙන්නේ ඒ චිත්‍රපටය බලන වෙලාවේදී මගේ සිතේ ඇතිවෙන ද්වේෂ මෝහ ලෝභ දේශ මෝහ කියන ඒවයි අපි මේ ගහන්නේ කියන්නේ ඒවා අයිත් print කරනවා වගේ. හිතේ නැවත නැවත ඇති කරනවා. දැන් භාවිතා බහුලී කතා කියන එක අපි හිතන්නේ හොඳ දෙයකට විතරයි කියලා. නමුත් හොඳ දෙයට නෙවෙයි නරක දෙයටත් ওই භාවිතා බහුලී කතාම තමයි වෙන්නේ. මොකද හේතුව අපි නරක දෙයක් පුරුදු වෙනකොට ඒ නරක පුරුද්දත් අපිට දුකටම තව තවත් වැඩි වෙනවා. හොඳ දෙයක් භාවිතා බහුලී කතා වලින් හොඳකමට පුරුදු වෙනවා වගේම නරක දෙයක් ඒ වගේම වෙනවා. ඒක නිසා මට හිතෙනවා අපි යම් කිසි විදිහකට ඇත්ත වශයෙන්ම සාධාරණව ආදීනවය බලාගෙන මේ අපිට ලැබෙන මේ දේවල් ඒ කියන්නේ අපිට එන ලෝභ දේශ කියන ඒ කෙලෙස් ධර්ම තුනී කරගන්න පුළුවන් නම් ඒක තමයි මට පෙනෙන ක්‍රමය. තිරුවන් සරණයි. ඔව් තිරුවන් සරණයි බොහොම පිං. හොඳයි දැන් මම තමයි දන්නේ. අත මේක සංක්ෂිප්තව ඒ දේවල් පැහැදිලි කරයි වගේම ආදීනවේ පැත්ත බලන්න කියන එක විශේෂයෙන්ම සඳහන් කරා. ඒක සත්‍ය වශයෙන්ම ඒ වගේම මගේ පෞද්ගලික අත්දැකීමත් ඒ වගේ අපි යම්කිසි දෙයකට කියන්නේ අපි හරි පැත්තේ නෙවෙයි අපි සාමාන්‍ය සම්මුති වශයෙන් ගත්තාම දැන් චිත්‍රපට බැලීමක් වීඩියෝ බැලීමක් වගේ දෙයකට නිතර නිතර ගියොත් ඒක ඇත්තටම බහුලීකරණය කිරීම නිසා ඒ පැත්තටම ඇදිලා යන ගතිය තියෙනවා. ඒකෙන්ද අර මූලිකවම ඒ නාසාව පොඩ්ඩක් ඒක ආදීනෙ දැකලා පැත්තකට දාන එකේ වටිනාකමක් තේරෙනවා. චිත්‍ර රාජපක්ෂ මහත්මිය ඔබතුමීට එකතු වෙන්න පුළුවන්. ඒක තිරසන්න හැම දිනාටම ඉතාම හොඳ සාකච්ඡාවකට ගෑනුම්කන් දුන්නේ. තවත් පොඩ්ඩක් අපි ඇත්තටම තවත් ටිකක් එහාට ගියොත් හොඳයි කියලා හිතනවා. මොකද අද අපි කතා කරපු දේ ගොනු කරලා ගත්තාම තථාගතයන් වහන්සේ කතා කරපු මේ ලෝකයේ තුල තියෙන දුක. තාම කෙටි කරලා ගන්නවා නම් ඒක තමයි කියන්න තියෙන්නේ. අවිච්ඡාවදද වෛරයද ක්‍රෝධයද දැඩි ලෝභය වත් මොනවා නම් වලින් කිව්වත් මේ ලෝකයේ තියෙන දුකයි. ඉතින් උන්වහන්සේ අපිට කියලා තිනවා මේ ලෝකයේ තුල ඉඳගෙන නම් කවදාවත් සැපක් නැහැ කියලා. එහෙම බලාපොරොත්තු වෙනවා නම් අපි ඒව ගැන මේක සැපකට හරවගන්නේ කොහොමද කියලා හරි පොඩි බලාපොරොත්තුවක් හරි තියෙනවා නම් ඒක වැරදි වැරදි නෙමෙයි ඒක තවත් අපිට දුරට හිතන්න තියෙන බවයි පෙන්වන්නේ මොකද මේ ලෝකයේ තුල ඉන්නවා කියලා කියන්නේ මේ ආයතන පරිහරණයනේ ආයතන පරිහරණය කරනකොට ඒවා තුළින් ඇතුළු වෙන අරමුණු අපි කොහොමද ඇතුළේ සකස් කරන්නේ මේ සංස්කරණය කරලා ඒව දුකටපත් කරගන්නේ දුක සකස් වෙන හැටි තේරුම් නොගත්තොත් අපි තවමත් ලෝකය තුල ඉඳන් සැප විඳින්නේ කොහොමද කියන එකමයි කතා කරන්න කියන එක තමයි අපිට තේරුම් ගන්න අවශ්‍යයි කියලා දැනට තේරුම් ගන්න තියෙන්නේ ඒ සඳහා කළ යුතු පළවෙනිම පියවර ගත යුතු පළවෙනිම පියවර කුමක්ද කියලා හිතුවාම දැනට තේරෙන්නේ ඇත්තටම මේ පොදු බව දැකීමෙන්මයි කියලා. මොකද මේ විශ්වයේ තවත් එක ඕගනිසම් එකක් විතරයි උඹ කියන අදහස අපිට යම්කිසි දවසකට හිතට වැදුනොත් මේ කයිවාරු ගහනවා අරක හිතනවා මේක හිතනවා මෙයාට මෙහෙම කරන්න යනවා ඔය මොනවා කරත් ඔබෙත් මේ ලෝකේ තියෙන අනිත් දේවල් වල කිසිම වෙනසක් නැහැ කියන එක යම් කිසි දවසක දැක්කොත් එදාට අතහැරෙන මමත්වය ඒ මමත්වය අතහැරෙනවත් එක්කම අතහැරෙන දේවල් තමයි අපි ආද කතා කරේ ඔක්කොම ඉතින් තථාගත යනාසි කියන්නේ ලෝකයේ තුල ඉඳගෙන අපි කොයිතරම් බැලුවත් ඒක දුකමයි සකස් වෙන්නේ ලෝකෙන් ඈතර වුණු තැනක ඒ කියන්නේ මේ ඈතර වෙන්න කියන්නේ ඔයවත් යනවා නෙමෙයි තේරුම් අරගත්තොත් දෙල්ලුත් මහත්මයා මුලදී තැනකට අපි අරගෙන ආවා අපිට එතනින් ගිලිහිලා ගියා. එතුමා කිව්වා යාට එතුමාට දැනගන්න ඕනේ මෙතන මේකේ මේ ඉන්ද්‍රිය භාවනාවට සම්බන්ධ කරලා කියලා. මේ දේවල් ගැන අපි මොනතරම් කතා කරත් ඇත්තටම අපිට කිසිම අයිතියක් නැහැ රහතුන් වහන්සේලාගේ හිතේ තියෙන කතා කරන්න. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ හැටියට සීක පුද්ගලයෙක් දිට පුහුණු වෙන පුද්ගලයෙක් හැටියට මේ දේවල් ඇති වෙනකොට තමන්ගේ හිත දිහා බලා ගන්න ඕන කියන එක හැම දිනාම අතින් කියුණා. ඉතින් ඒකම තමයි අපි කරන්න ඕන කියලා තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් එතකොට මේ ඇති වෙන මේ සිතුවිලි මේ සංස්කරණ ඇත්තටම තුන් විදියකට දකින්න කියලා තියෙනවා. තථාගතයන්වන්ස කියනවා මේවා සංකතයි ඇති වුණු දෙයක්. ඇති වුණු දෙයක ලක්ෂණ තුනක් තියෙනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම. ඉතින් අපි අර හොඳ සිහි කල්පනාවෙන් ඉන්නකොට අපිට දකින්න පුළුවන් වෙනවා මේ කියන දේ ඇත්තටම මේ දේවල් ඇති වෙනව නැත් පවතිනව ටිකක් කළා යනවා නැති වෙනවා. ඒ දේ අපි දැකලා තියනවාද කියන එක සංකතයි ඕලාරිකයි මේ රළු දේවල් Taman යම් කිසි පොඩි සමාධියකට ආව සමහරක් වෙලාවට සාමාන්‍ය ජීවිතයේදී මේක දකින්න පුළුවන්. ඕලාරිකයි. ඊළඟට පටිච්ච සමුප්පන්නයි. හේතු නිසා හටගෙන හේතු නිසා නැති යන දෙයක්. මේකත් දකින්න නම් අපි ආයතන තේරුම් ගැනීම අවශ්‍යමයි කියලා හිතෙනවා. ආයතන තේරුම් ගත්තොත් හරියට හේතුන් නිසා හටගත්තා ඒ හේතු වලින් එකක් හරි නැති වෙනකොට ඒක නැති වුණු බව අපි දැක්කොත් එතකොට අපිට හිතෙනවා මේ දේවල් මම මගේ කරගෙන තණ්හාවෙන් දිත්තේ මානෙන් යන්නේ නැතුව මේ වගේ පොදු දේවල් ධර්මතාවයන් මේ මගේ ඇතුලේ මේ මම කියලා ගත්ත කෙනාගේ ඔළුව පිටිය ඇතුලේ සිත වෙන දේම තමයි තවත් කෙනෙක්ගේ සිත් වෙන්නේ. ඒ ඔක්කොටම හේතුව මෙන්න මේ තුන සිදු වෙන හැටි දැක්කොත් එතනදී ඇති වෙනවා යම්කිසි උපේක්ෂාවක්. මේ උපේක්ෂාව තමයි ඇත්තටම හුඟක් දුරට තවත් ඉහළට දියුණු වෙලා නිවන එහෙම නැත්නම් නිවීම සංසිඳීම කියන එක ඇති වෙන්න හේතු වෙන්නේ කියන එක දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ඕක සාමාන්‍ය වශයෙන් දකින්න පුළුවන්. දැන් අද දවසේ අපි කතා කරපු දේවල් අරගෙන නිකන් හිතලා බලන්න. ඒ ඒ ඇහෙන දේවල් වලින් Tamange හිත මොනතරම් චංචල වුණාද කියලා. ඒක ඒක දැක්කන මේ මොහොතේ ඉන්නවා කියලා කියන්නේ ඒකනේ. ඒ ඒ ඇහෙන ඒ කණෙන් ඇතුල් වෙන ඒ ශබ්දය අපි ඒක අඳුනගෙන ඒකට අපි හදපු කතාවට අපේ හිත මනාප වුණ හැටි අමනාප වුණ හැටි ඒ ගොඩ ගන්නපත් ඒවෙන් අපේ ඇඟ රත් වෙලා ගිය හැටි සමහර වෙලාව ප්‍රීතියෙන් පිනා ගියපු හැටි අන්න ඒ දේවල් දැක්කන එතකොට එතනදී අපේ හිතේ සංසිඳියාව නැති වුණා නම් ඒ නැති වුණ බවත් ඇති වුණා නම් ඇති වුණ බවත් ඒව දැකීමට උත්සාහ කරන උත්සාහයම තමයි නිවනට ළඟා වෙන්න තියෙන ක්‍රමය කියලා දැනට තරමකට තේරුම් ගත්ත හැටියට තේරුම් අරගෙන තියෙන්නේ තෙරුවන් සරණයි හැමදිනාටම. තෙරුවන් සරණයි බොහොම තුන් මම හිතන්නේ ගජනායක මහත්මයා ඔබතුමාට පුදුමන අවසාන වශයෙන් එකතු වෙන්න අපිට පස්සේ දරුවත් මහත්මයාට යමු යමු සාකච්ඡාවක් සම්පූර්ණ ගජනායක මහත්මයා. අ තෙරුවන් සරණයි ජාති මහත්මයා ඇතුළු ප්‍රාණ මිතුරාණ මෙම සේවයට ආධුනිකයෙක් වශයෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. මම දැනට තේරුම් ගන්න තියෙන විදිහට ඇත්තටම එදිනදා අපි කරන දේවල්, කියන දේවල් ආගම තුලින් බැලීමෙන් ගොඩක් විට සිත දියුණු කර ගන්න පුළුවන්, සිත සංසිඳව ගන්න පුළුවන්. මගේ තියෙන එකම ප්‍රශ්නය මම නිතරම තේරුම් ගන්න බලන්නේ මේ එදිනෙදා මේ පෞල් සංස්ථාය ජීවත් වීම සමගම අපිට කොතෙක් දුරට ඉදිරියට මේ දුකෙන් නිවීම කරගෙන යන්න පුළුවන්ද කියන එකයි මම නිතරම බලන්නේ. ඒ කියන්නේ අපේ සිදුවිය යුතුකම් නිසා නිතරම කෙලස් ඇති වෙන බව දැන් මට පෙනී යනවා. ඒ කියන්නේ ඔබතුමා කිව්වාගේ අපි නිතරම <clears throat> දැන් මගේ වයිෆ් නිතරම මේ ටෙලිග්‍රාමස් ටෙලිග්‍රාමස් නේ මොකද මේ කුකින් රාසස් බල්ලා මේ ටීවී එකේ නිතරම රසට උයන්න හදනවා. ඉතින් අපි ඒක නිතරම අපි දෙන්න මේක කරගෙන ගියා. නමුත් දැන් මට තේරෙනවා ඒක ඇත්තම මේ ආසාව නිසා ඇති වෙන දෙයක්. ඉතින් මම වයිෆ් එක්කත් ඒක ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ අපි රස කෑමට කෑම කෑමේ ආසාව නිසා. ඒක තමයි මේ දෙක කරන්නේ. ඒ වගේම ටෙලිග්‍රෑම් බැරිම ඒ කියන්නේ සිත පෙනෙන වගේ මේක ටික කාලය තුලත් මම ඒ ආගම ධර්මයෙන් බලලා ඒ දේවල් නැති කර ගැනීම ගොඩක් දුරට දැන් කරා. නමුත් ඉදිරියටත් කොයිතරම් දුරට ඒ කියන්නේ අපෙන් ඉතිවිති යුතුකම් ගැන සලකා බලනකොට කොයි දුරට කොයි දුරට ඉදිරියට යෑමට පුළුවන්ද කියන එක මම බලා සිටිනවා. නමුත් මේ කරුණු ඉතාමත් වැදගත් ජීවිතය සකස් කර ගැනීමට ජනමාත්ම දවලත් මාත්ම ඇතුළු සියලු දෙනාටම මම ගොඩක් අදගෙන ගත්තා මාධව මහතා කෙනෙක් ඇත්තම අපි එදිනෙදා කොයි විදියටද මේ සිත සකස් කරගත්තේ කියන එක ඒ වගේම චිත්‍ර රාජපක්ෂ මහත්මයා ඔබ සමට තේරුම් ගන්න. හොඳයි තේරුම් ගන්නයි බොහොම පිංගාගතයක් මහත්මයා. හොඳයි එහෙනම් දරුවත් මහත්මයා මම කාල වේලාවත් එක්ම ගියේ තියෙන නිසා ඔබතුමාට යොමු වෙනම් අවසානයේ යම් කිසි දෙයක් කියන්න තියෙනවා නම් කියන්න හොඳයි. හොඳයි තේරුවන් සරණයි බොහොම පිං හිතනවා දැන් අපේ ප්‍රීති මහත්තයාගේ කියපු දේවලුත් එක්ක සම්බන්ධ වෙනකොට මේ දැන් ඒ අර දැන් ඒ දෙන්න එකතු වෙලා මේ ඒ රෙසිපිස් ඒවා ඒ ප්‍රෝග්‍රෑම්ස් බලනවා මේ බලන්නේ මේ රස කෑම හදන්න. එතකොට ඒ කෑමේ රසයට ඒ කියන්නේ දැන් මෙතෙන්දි මම ඉස්සරක වගේ පුද්ගලයෙකුට නෙවෙයි සිද්ධිය පමණ අරගෙන අපි එකෙන් ඒ චිත්‍ර ක්‍රේෂන් බලන්න මේ යන්නේ. එතකොට එතකොට ඒ එතෙන්දී අර කෑමට ඇති රසය රස තෘෂ්ණාවත් එකක් ඒ වගේම මේ ක්‍රියාවේ යෙදීම නිසා ලැබෙනව මානසික සොම්නස ඒවත් එකක්. ඉතින් ඒ නිසා ඒවා හේතුවෙන් මේ ක්‍රියාදාම ටෙල්නට් නෙමෙයි මේ රිසීව් වැඩසටහන බැලීම හැම කරගෙන යනවා. ඉතින් යම් කිසි අවස්ථාවක මේ ඒ වැඩසටහන සජීව වැඩසටහන නම් ඒ වැඩසටහන යන්න තියෙන වෙලාවට මේ පවර් කට් එකක් නම් ඒක ඉන්ටර්නෙට් එකේ බලනවා නම් ඉන්ටර්නෙට් ෆේලියර් එකක් නම් ඒ වෙලාවේ එතකොට හිතට ඇති වෙන්නේ මොකද්ද මේ ටෙලිවිෂන් එක පොළවේ ගහන්න තරම් ක්‍රෝධයක් ඇති වෙන්නේ නැහැ ඒක ඇත්ත එහෙම ඇති වෙන එකක් නැහැ නමුත් ඒ වෙලට ඇති වෙනව නේද ඇති වෙන ඇති වෙන තත්වයේ හිතේ කුමන ආකාරයේද නේද කියලා අහනකොටදී ඒත් ඇතුන ඒතකොට අපේ හිතේ ඇති වෙනව මේ තත්වයක් අයියෝ මේක මේ වෙලාවටම නැතුණානේ ක්‍රිකට් මැච් එක බලන් ඉන්නවනම් මේ වෙලාවටම නැතුණානේ ක්‍රිකට් මැච් එකේ ෆයිනල් ඕවර් එක වෙලාවේදී ලයිට් ගියා නම් මේ වෙලාවට මුණන්නේ ඒතකොට ඇති වෙන්නේ කිසියම් හිතේ තුළ ඇති වෙන්නේ අසනසුතුටක් නේද? ඒ නොසුතුටක් කියන්නේම ව්‍යාපාදයක් නේද? ව්‍යාපාදික සහගත සිතක් කියන්නේ අර ක්‍රෝධයන් දිනන නෝ වෙන්න පුළුවන්. නමුත් ඒ ලක්ෂණේ ඒ ලක්ෂණේ තියෙනවම නේද? එතකොට මේ ඒ වගේම අපිට ඒ ඕනෑම දෙයක් ඕනෑම දෙයක් අපි යම්කිසි දෙයකට ලෝභයක් තියෙනවනම් ඒ දැන් ওই ලෝභ මූලය ක්‍රියාත්මක වෙලානේ ඔය කටයුතු කරන්නේ. ඒ ලෝභ මූලය ක්‍රියාත්මක වෙන හැම අවස්ථාවෙදිම එහෙනම් මේ වගේ මේ ඒ මේ මේ කියන්නේ අෂ්ටලෝක ධර්මෙත් ඒවා සිදු වෙනවා. ඒවා අපි අපිට අපේ අපෙන් බැහැරයි. අෂ්ටලෝක ධර්මයෙන් කියන්නේ බාහිර ලෝකෙන් සිදු වෙන දේවල්, ඕකට බාධා ඇති වෙන දේවල් සිද්ධ වෙනවාමයි. ඉතින් ඒවා මත එතකොට මේ එහෙනම් අභිජ්ජා ඒක ලෝභය හා අත්වල බැඳගෙනම යනවා එහෙනම් මේ දෝෂ මූලයත් ලෝභ මූලය සමග අත්වල බැඳගෙන දෝෂ මූලයත් යනවා එතකොට එහෙනම් ලෝභ මූලයේ ඇතුව නම් අපි මේ කටයුතු කරන්නේ දෝෂ මූලයත් ඒ විදිහටම ඒක ක්‍රියාත්මක වෙනවා කියලා. එතකොට ඒ අවබෝ ඒ විදිහට ඒක අපි මම තේරුම් අරගෙන ඉන්නවා. ඉතින් ඒ කියන්නේ හිතාගෙන තේරුම්මක් ඇතුව කියලා ඉන්නවා. ඉතින් ඔය වෙනස් වෙන්න පුළුවන් දේවල් තේරුම්නේ හිතේ ඇති වෙන දේවල්නේ. ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ එහෙමනම් කොහොමද අපි කටයුතු කරන්න ඕනේ කියන කාරණාව බොහෝ කල්යනා මිත්‍රයන් අපිට පැහැදිලි කරලා දුන්නා. ඒතකොට මට මෙහෙම එකක් මතක් වුණා. මේ අර මේ මේ මතක් වුණා නෙවෙයි සමා වෙන්නේ. එහෙම කියන එක වැරදි. ස්වාමීන් වහන්සේ කෙනෙක් කරපු දේශනාවකින් අහුලාගත්ත දෙයක්. මේ මේ මේ බොහෝ ඊපෙද්දා මේක හම්දුර කෙනෙක් දේශනා කරනකොට මේ කිව්වා දැන් අපි මේ වැස්සක් වැස්ස දැන් අපි ගමනක් යන ඉන්නකොට ලොකු වැස්සක් આવොත් එහෙම අපි ඒ වැස්සට මේ ඒක තරහ ගන්න නෑනේ. තරහ ගන්න කියන්නේ නෑනේ. මේ වෙලාවටම වැස්සනේ. ඉඳපන්කෝ මම මේ ගමන ගිහලා ඇවිල්ලා මට හොඳ වැඩක් කරන්න කියලා වැස්සගෙන අපි හිතන්නේ වැස්සා ඒක වැස්ස කියලා දන්නවා. වැස්ස පාය කියලා දන්නවා කොවිලි හරි පාය කියලා බලාපොරොත්තුෙන් ඉඳලා ඒ වෙලාවේ ඒකක් එම්බිලා මේ වැස්ස පැවුවම ගමන ගිහලා එනවා. ඊට පස්සේ ආයි කවදාවත් අර අර වැස්ස ගැන කල්පනා කරනකොට වැස්සත් එක්ක හැපියක් හිතේ නැහැ. ද්වේෂයක් තරහක් හිතේ නැහැ. කියලා. එතකොට එහෙමනම් මේ වැස්ස වගේ දකින්න පුළුවන් නම් මේ පංච උපාදානස්කන්ධය සිදුවෙන දේ. පංච උපාදානස්කන්ධය නිසා සිදුවනා වූ හැමදේම වැස්ස වගේ දකින්න පුළුවන් නම් අර චිත්ත මහත්මිය කිව්වා වගේ ඇති වෙනවා ඒ දේ කිසියම් අවස්ථාවක් ඒක විපරිණාමයටපත් වෙමින් පවතිනවා ඊට පස්සේ නැති වී යනවා කියලා. එතකොට කිසිවක් ගැන හැපෙන්නේ නැතුව ද්වේෂය නැති කරගන්න නැතුව ඉන්න ඒ උපකාර වෙයි කියලා කිව්වා. ඉතින් මට ඒක මේ ගිසුමනේ හුනේ මම ඉතින් ප්‍රැක්ටිස් ටිකක් යොදාගත්තා හිතට. හරි හොඳයි. ඉතින් ඒ කියන්නේ ඒ කියන්නේ මම පහුගිය කාලේ යම් යම් වේදනා විඳින්මින් ඉන්නවා යම් යම් දේවල්. ඉතින් ඒවා ඒ වේදනාවන් ඇති වෙනකොට ඒවට රියැක්ට් කර කර ඒව ගැන කල්පනා කර කර කනගාටු වෙන අවස්ථාවන් තිබුණා නොතිබුණා නෙමෙයි. එතකොට අර හම්දුරන්ගේ වැස්සේ කතාව යොදාගත්තන් පස්සේ ඇත්තටම වැස්ස වගේම තමයි. ඒක නැති වෙලා යනවා. ඒ වේදනාව ඉවරයි. ක්ෂණිකින් නෙමෙයි. ඒක වරුවක් තිබුණා වෙන්න පුළුවන්. ඊගාවරු වෙන්නේ නැහැ. ඊගාවරු වෙන වේදනාවක් එනවා වෙන්න පුළුවන්. ඒක නැහැ. ඉතින් ඒ වැස්ස වගේ බලන් ඉන්නවා වගේ මේ ආව වැස්ස වැස්ස ඇවිල්ලා වැස්ස යනවා වගේ මේක ඇවිල්ලා මේක යනවා. පවතින හැම දෙයක් නැහැ කියලා ඒ වගේ බලන් ඉන්න පුළුවන් නම් හොඳයි කියලා හිතුණා. ඉතින් මේ මම මට හිතුණා ඒ වගේ සරල පැත්තකින් දේකුත් කියන්න වැඩිසරණ නිමා ගන්න පෙර. හොඳයි. ඉතින් ඒ වගේ එහෙමනම් අපිට බොහෝ උපකාර වුණා අද මේ සාකච්ඡාවත් මේ විදිහට කල්යනා මිත්‍රව හමුව ඉතාම වැදගත්. අර අර මොකක්ද ඒකට කියන්නේ අර වහපු පඩ ටැප් එකක් ඇදී වගේ නේද අපිට අපි හිත ඕපන් කරන්න විවෘත කරන්න අවස්ථාව ලැබුණා. මේවා පටිගත කරලා නැවත ප්‍රචාරය කරන දේශනාවල් නෙමෙයි පටිගත කිරීමක් නම් ડોක්ටර් කමල් කරා කිව්වා මට ඒවයි ඒක මට අපිට නැවත තියාගන්න එසේ නමුත් මේවා නැවත රේඩියෝ එකෙන් ප්‍රචාර කරන්නේ මම දැන් දැන් උත්සාහ කරනවා රේඩියෝ එකේ ප්‍රචාර කරන දානකොට සත්‍යත්වමා සමග කරන සාකච්ඡාවල පවා ඊළඟ හම්දු කරන ඒවල පවා පුළුවන් නම් ඒවා ප්‍රතිගත කිරීම දෙකක් හැටියට කළා ඒක දේශනා එකකුයි සාකච්ඡා එකකුයි මේ විදිහ වෙනම යොදා ගන්න සමානලාට රේඩියෝ එකේ දායි සාකච්ඡා මොකද ඉන්දරේඩ්ලාගේ අපේ කට්ටියම යහන නිසා නමුත් ඔය ඉන්ටර්නෙට් එකේ එහෙම නොදාන්නත් හිතෙනවා සාකච්ඡා වගේ දේවල් මොකද පිටහන හිටිය වෙතර වැදගත් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට එහෙම අවශ්‍යත් නැති වෙන අපේ අදහස අනිතයට කියන්න. ඒ නිසා එහෙමත් හිතනවා දැන් දැන්. හොඳයි. එහෙමනම් ඒ දේවල් මතක් කරලා මම එහෙමනම් තම ගෞරවයෙන් ජයන්ත මහත්මයා උතුමාට යොමු වෙනම් සාකච්ඡාව නිමා කරන්න. හොඳයි. ඊළඟ සම්මයි හැම දිනම වරක් අදත් අපිට සුපුරුදු පරිදි විශේෂ දවසක් චිත්‍ර රාජපක්ෂ මහත්මිය මතක් කළා වගේ වෙසක් සැමරුම කරන අවස්ථාව ලෝකවාසී බෞද්ධ ජනතාව ඉතින් අද එවැනි දවසක අපි එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ නිර්මල ධර්මය මේ ආකාරයෙන් අපේ ජීවිතවලට කොහොමද අපි සම්බන්ධ කරගන්නේ ඒ සම්බන්ධ කර ගැනීමෙන් අපේ දුක කියන දේ කොයි විදිහකටද යම් ප්‍රමාණයකින් හෝ අපි එදිනෙදා කටයුතු කරන අතරතුරේදී ඒ දුක නිවා ගන්න. ඒ වගේම අපි දන්නවා මේකේ කෙලවරටම යන තරම් කියන්නේ ඒ යන විදිය බුදුරජාණන් වහන්සේ ඉතාමත්ම හොඳින් පැහැදිලි කරලා දෙනවා සූත්‍ර ගණනාවක් ආශ්‍රයෙන්. ඒ වගේම විශේෂයෙන්ම ඒවා බෙදලා දක්වලා අභිධර්මානුකූලවත් සියලුම දේවල් අපිට දීලා තියෙනවා. අපි ඉතාමත් වාග්ය සම්පන්නයි. මෙවැනි ධර්මයක් අපිට ලැබෙන. අපි ඒකට මුදලක් විදන් කරලා ලබා ගන්නවා නෙවෙයි අපිට ඇත්තටම භාග්‍යයකට අපිට ඒක අපේ හුඟක් වෙලාටම අපේ උපතින්ම අපිට දායාදයක් වුණා බුදුදහම ඊට ඉන් ඔබට ගිහිල්ලා අපි මේ විදිහට සොයා බලලා ඒ වගේ තියෙන ධර්ම කරුණු අපේ ජීවිතයට එකතු කරගෙන මේ නිර්වාණය සොයන ගමනක් නැත්නම් නිර්වාණය අත්දකින්න මහන්සි ගන්න ගමනක යෙදিলা සිටනවා එක එක්කනාගේ ඥාන ප්‍රමාණයේ මට්ටමට ඒ වගේම උත්සාහයේ මට්ටමට යම් යම් විදිහකින් අපේ කෙලෙස් ටික ටික ටික ටික අඩු වෙන ගතියක් පේනවා වෑයම ටික වෙනවා වගේ. වාසිජටෝගම් සූත්‍රය කියනවා වගේ. ඉතින් මම හිතනවා අද දවසෙත් දරුවත් මහත්මයා සත්‍යතුමාගේ සහභාගීත්වයක් නොමැතිව තිබෙන අවස්ථාවක අපිට ඉතාමත්ම වැදගත් මාතෘකාවක් ලබා දීලා ඒ ඔස්සේ යම් මඟ පෙන්වීමකුත් ඇති කරලා සාර්ථක සාකච්ඡාවකට සම්බන්ධ වෙන්න අපි හැමෝටම අවස්ථාව සලසා දුන්නා. මේ සීලපින් ඒ දලුවත් මහත්මයාට මේ අවුරුදු ගණනාවක් තිස්සේ කරගෙන යන වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යාමට ධෛර්යයක් වීර්යයක් ඒ වගේම පෞද්ගලික වශයෙන් තමාට කරගත යුතු මේ නිර්වාණ ධාතුව අත්දැකීම නැත්නම් අත්විඳීමට මේ කුසල ධර්මයන් දුක්ඛාර වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මෙතන සිටියත් සත්‍යයතුමා අපිට හැමදාම හැම ඉරිදා දවසකම ඔස්ට්‍රේලියා වෙලා උදේ 10ට හෝ 11ට සම්බන්ධ වෙලා අපිට නොයෙකුත් ගැඹුරු ධර්ම කරුණු ඉතාමත්ම සරල ආකාරයෙන් අපිට තේරුම් කරලා දෙනවා. මම නැවත නැවත සමහර සාදේශන එහෙමත් නැත්නම් ඒ සාකච්ඡා අහනකොට තේරෙනවා ඒ ඒ ධර්ම සාකච්ඡාවල ඇති වැදගත්කම, ඒ පැහැදිලි කර දීම් වල ඇති වැදගත්කම. ඉතින් මෙතන සිටියත් එතුමාටත් අප මේ ධර්ම සාකච්ඡාව තුළින් උපදවාගත් යම් කුසල ශක්තියක් වෙනම් අනුමෝදන් කරනවා එතුමාද වහ වහ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ලබාගනිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි නැවත වරක් සුපුරුදු විදිහට වැඩසටහන් තුළින් හමු මේ බලාපොරොත්තුෙන් සමුගන්නවා අද රෑ 7ට ඔස්ට්‍රේලියා වේලාවෙන් නැත්නම් ලංකා වේලාවෙන් හවස දෙකමාරට යුරෝපා සාකච්ඡාව ආරම්භ වීමට නියමිතව කියනවා. අද දිගන සුරතවංශ හිමියන් සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන සිත බව දන්වා තියෙනවා. හොඳයි මේ පණිවිඩයත් සමගම අපි අද සමුගමු. නැවතත් හැකි හැම අවස්ථාවකම අපි එක් වෙලා මේ විදිහේ වැදගත් ධර්ම කරුණු වලට සවන් දීලා සාකච්ඡා කරන අපේ ධර්මඥානය වැඩි දියුණු කරගෙන මේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට සියලුම ආකාරයෙන් අවශ්‍ය වන ආම්පන්න ටික අපි ලබා ගන්නට උත්සාහ කරමු. හොඳයි හැමදිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු සාදු. තෙරුවන් සරණයි. සාදු සාදු තෙරුවන් සරණයි.